වැඩමුළුවක නේවාසික වැඩමුළුවක පූර්ණ කාලීන භාවනා වැඩමුළුවක ඊදී ගත කරන අවස්ථාවක්. ඉතින් මේ උපයා ගන්න මේ සියලුම දෙනා කොච්චර කාලයක් කොච්චර ශ්‍රමයක් කොච්චර වටිනා දේවල් කැප කරාද කියන එක එක එකන වශයෙන් දාන්නවා. ඉතින් අපි ඒක සපයා ගත්තට පස්සේ උපයා ගත්තට පස්සේ දැන් අපි එකම වහලයක්කට එකතු වෙලා දැන් බනහන වෙලාව. ඉතින් අපි තම තමන්ගේ ජීවිතයේ තියෙන මේ දක්ෂතා අනුව නැත්නම් තම තමන්ගේ ජීවිතයේ තියෙන මේ කුසලතා අනුව මේ කාලය යොදාගත්තට මෙතන ඉඳලා උපයාගත් කාලයේ උපරිම ප්‍රයෝජන ගන්න ඒ කුසලතාවයන්ම ප්‍රමාණවත් වෙන්නේ ඒ පාඩමම හරියන්නේ දැන් අපි පාඩම් පන්ති වෙනස් කරන්න ඒ වෙනස් කරන්නේ අර තිබුණු දක්ෂතා කුසලතා මති මේකට කියන ඕසව තබනවායි කියලා. ඉතින් ඔසවා තැබීමේ වැඩපිළිවෙල තමයි අපට සරුවචනාංශ උගන්වන්නේ මේ ප්‍රතිපදාව. ඉතින් මේ විදිහට වෙලාවක් කලාවක් උපයාගත්තට පස්සේ ඒ උපයා ගන්නලද ඒ උදකලාවට ඒ විවේකයට ඒ ඍජු මාර්ගයට බුදුහාමුදුර අපට අනුකම්පාවෙන් කියලා දෙනවා පස් ආකාරයකින් අනුග්‍රහ කරන්න ඕනේ කියලා. අනුග්‍රහ කරේ නැත්නම් එකක් අපි උපයා ගන්නලද විවේකයට තරම් නොවන වැට විදිහට වැටෙන්න ඉඩ තියෙනවා. දෙක ඒ අනුග්‍රහ නැත්නම් ඒ අනුග්‍රහිත ධර්ම සම්පාදනය කෙරුවොත් අපි මෙතෙන්ට එනවා මට්ටමට වැඩිය ඔසවා තැබීමක් වෙනවා. එතකොට මේ අනුග්‍රහ සාමූහිකව කරනවාද එක එක්කෙනෙක් පුද්ගලික වශයෙන් කරනවාද කියලා ගත්තොත් දෙකම තියෙනවා හොඳයි. හැම කෙනාම තම තමන්ගේ ප්‍රතිතද කරගන්න ඕන. හැම කෙනාම සාමූහික වශයෙන් චර්යා පද්ධතියකට යටත් වෙන්න ඕන. යටත් වුණොත් සමූහයටම එල්ලයක් දිශාවක් වේගයක් යවයක් ත්වරණයක් ගන්න පුළුවන්. එක එක නයි එක එක පැති වලට යන්න ගත්තොත් ඉතින් එතකොට අර ඇතුළත තියෙන ශක්ති ඔක්කොම එකිනෙක ගැටිලා ඒක වියවුලක් වටපත් වෙනවා. නිසා සාමූහික වශයෙන් සමාජීය වටිනාකමකුත් එහෙම සදාචාරයකුත් වගවීමකුත් අවශ්‍යයි. එක එකනත් අවශ්‍යයි. ඉතින් සර්වචනාංශයේ ඒක තමන් වහන්සේගේ දීර්ඝ කාලීන මහා බෝසම්භාර කාල පරිච්ඡේදය පිටු කරලා අපට මතක් කරනවා මම නැත්නම් මගේ සරුඤ්‍යතා ඥානෙ හැටියට මේ අපේ තියෙන සම්මා දිට්ඨිය පස්සාකාරයෙන් අනුග්‍රහ කළොත් චේතෝපල විමුක්තිය හෝ විමුක්ති සමාපත්තිය නැත්නම් ප්‍රඥාපල විමුක්තිය හෝ ප්‍රඥාපල විමුක්ති සමාපත්තිය අපේ ගමන කෙලවර කරන්න පුළුවන් කියලා. ඉතින් අපි හැම කෙනාම ඒක පුද්ගලිකව රකින්න සාමික වශයෙන් රකින්න වගේ දැනගන්න කැමතියි. ඒ නිසා අපි හැම භාවනා වැඩමුළුවකදීම මුලදී මේ අනුග්‍රහිත පහ පිළිබඳව සීකැඳවීමක් කරනවා. ඉතින් අදත් මේ දේශනාවලියක් පටන් ගන්න හදන අවස්ථාවේ විනාඩි ගාණක් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දත යුතු අනුග්‍රහ කළ යුතු සර්වචනාංශ විසින් දේශනා කොට වදාරන යෙදිච්ච මේ අනුග්‍රහිත සූත්‍රයේ අඩංගු කරුණු පහ. ඒකෙදී සර්වචන්සේ සඳහන් කරන්නේ මේ වගේ මානසිකත්වයක් හදාගත්ත මගේ සාදර හිතක් හදාගත්ත කෙනා ඉස්සල්ලාම අනුග්‍රහ කළ යුතු දේ, උපයාසපෑත ගත යුතු දේ තමයි සීලය. එහෙම නැත්නම් අපි මෙතන මේ උපය පැවිදි නැති ඇත්තෝ අටසිල් කියලා එකට පිළිහිටියා. ඔක්කොමල අඩු ගානේ ඒක රකින්න ඕන. එහෙම නැත්නම් ගාල කඩාගත්ත හරක් වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඉතින් මේක නිකන් සාමාන්‍ය ඒ ශිල්පද රැකීමක් වගේම හිතේ ශිල්පද රැකීමක් වගේම අපි අසුදු පාට අඳින්න අපි මේ මේ වෙලාවල් වලට කැම ගන්න මේ මේ වෙලාවලට සක්මන් කරන්න මේ මේ වෙලාවට පරියන්ක කරන්න කියලා චර්යාවක් හදලා දීලා තියෙනවා. ඉතින් හැම කෙනාම Taman මේ සාමාන්‍ය චර්යාව නෙවෙයි මේක. නමුත් ඒ චර්යාවට අනුගත වෙන්න ඕන. අනුගත වුණොත් ඕන කෙනෙකුට කියන්න පුළුවන් අසවලා මේ වෙලාවෙ ඉන්නේ අසවල් තැන කියලා. එහෙම නොවුනොත් කොයි කෙනා කොහෙද දන්නේ එතකොට අපිට හරි අමාරුයි වගවීමක් ඇති කරගන්න ආයතනයක් වශයෙන් ඒ වගේම ඒ කෙනාටත් අමාරුයි වග වෙන්න තමන්ගේ හිත කොහෙද උනාද කියලා දාන්න. එනිසා මේ සීලානුගහිතද කියන්නේ ශිෂ්ටාචාරය කියලා. හික්මෙනවයි කියලා. සීතල වෙනවයි කියලා. ඉතින් ඒක සමහර වෙලාවට බෞද්ධ ශිෂ්ටාචාරය කියලාත් කියනවා. ඉතින් ඒක අපි මුල පටන් ගත්තාම වැඩමුළු ඉවර වෙනකම්ම ඒ ආචාර ධර්ම ටික රැකෙන්න ඕන. කය වචන දෙක හික්මව ගන්න ඕනේ අට සිල් වලට රැකෙන විදියට. ඒකයි දවල් වන්දපම් මතක් කරේ. ඒක දන්නේ නැත්නම් කරුණා කරලා පිරිසුදු බල පිරිසුදු කරලා දැනගන්න ਸਰවචන්සේ සඳහන් කරලා තිනවා හරක් බලන මිනිස්සෙක් Tamange හරපටින හරක් ගාන දන්නේ නැත්නම් ඌ කවදාකවත් හරපටිය බලන්නෙත් නැහැ බලපෙකින් ඇති වැඩකුත් නැහැ සුදුස්සෙකුත් නෙවෙයි කියලා. ඒ වගේම යෝගාවචරය දැනගන්න ඕනේ මන් රකින්න සිල්පදෝල අගමැද මුලමැද මේකයි කියලා. එහෙම නැත්නම් තිබුණාට සිල්පද රකින්න එක නෙවෙයි. විශේෂයෙන් මේ වගේ වැඩමුළුවකදී. ඒ නිසා අපි සීල අනුග්‍රහිතව මතක් කරගන්න. එතකොට මේ පිරිස සමස්තයක් වශයෙන් කවුරු දැක්කත් පේනවා මේ පිරිස යම් චර්යා පද්ධතියකට වැඩ කරන්න කියලා. ඒ නිසා මෙතන ඉන්න පිරිස දානෙට යන පිරිසෙන් වෙන් වෙනවා. වෙන අමුත්තන්ගෙන් වෙන් වෙනවා. ඒගොල්ලෝ ගත කරන්නේ ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල. ඒකට අනුග්‍රහයක් පිණිස මේ කිසිම කෙනෙකුට ඒ අතිරේක වැඩවලට දූත මෙහෙවරවල වලට එහෙම දුවන්න වැඩක් දීලා නැහැ. ඕගොල්ලන්ට දෙන්න තමන්ගේ කටයුතු කරන එක. ඒතකොට අනිත් ගොල්ලන්ගෙන් ලැබෙන ඒ සත්කාර සම්මාන ඒ විදිහට ලැබෙයි. ඒක මේ පුද්ගලයාට ලැබෙන දෙයක් නෙවෙයි. ඒක මේ ਸਰවචනාංශයේ ඇති කරපු දෙයක්. සිල්වතුන්ට කිරණ සත්කාරයක් හම්බ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් ඒ නිසා වැඩමුළුවකදී අපි පන්සිල් වල ඉඳලා සිල්පද අට සිල්පද දක් හෝ නගනවා. ඉතින් ඒකට අපේ ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ සිල්පද අලුත් කරගන්නේ හිත අලුත් කරගන්න. දැන් අපි පරණ මනුස්සයා නෙවෙයි. අපි වැඩමුළුවක ඉන්නේ. අපි අට සිල් වල ඉන්නේ. අපි කවුරු හරි දෙන බතක් වළඳන්නේ. කවුරු හරි හදපු තැනකයි නිදාගන්නේ. ඉතින් ඒ සීලය තමයි නිතරම හිත අලුත් කරගන්න උදව් වෙනවා. මොකද මේ ඔක්කොම වැඩි හිටියෝනේ. මේ හැමදේනාම එක තාලයකට ආරයකට ජීවිතය පුරුදු කරගත්ත කට්ටිය. ගෙදර ගියාම ඒ තමන්ගේ තාලේ තමන්ගේ ආරේ. දැන් මේ පිටතනකට ආපුවාම අපි අමුත්තෝ. අපි ආදුනිකයෝ. අපි නවකයෝ. විශේෂයෙන්ම සීලෙට. ඒ නිසා සිල්පද අපි තියන්නවා හිත අලුත් කරගන්න. ඒක ඒක ණයට ගන්නත් එපා, නොදන්න දෙයක් කරන්නත් එපා. ඒක හොඳට පිළිසිදුව දැනගෙන කරන්න. ඉතින් සංඝයා වහන්සේලා පැවිදි පැවිදි වෙච්ච ඇත්තෝ පාසක අපේ මෑණිවරු Taman මොකද්ද රකින්න සීලය කියලා දැනගන්න. ඒව පිළිබඳව කැඩිච්ච බිඳිච්ච කබර වැටිච්ච හිල් වෙච්ච සිල් රහිතව සහිතව මේ ගමන යන්න බෑ. ඒ ගමන ඒ සිල්පද ටික තියෙන්න ඕනේ අජිත්‍ර කල්මාස්ව අසබල කියන විදියට පිරිසිදු සීලයක්. 100 100ක් නෙමෙයි මේ කතා කරන්නේ. Taman රකින්න සීලය දැනගන්න ඒක රැකෙන්න දෙක සුතානුග්ගහිතේ. භාවනා කරන ගමන් මේ වගේ බුද්ධ දේශනාවල් වලට අහුම්කම් දෙන්න ඕනේ. ඒක නැත්තම් අපේ දන්න දැනුමෙන් අපි හැමෙම විශේෂේස්වල අපේ අපේ විශේෂේස්වල විශේෂඥයෝ. නමුත් මේ ඉක්මීම් පැත්තට එනකොට ශික්ෂාව පැත්තට එනකොට සංවරය පැත්තට එනකොට අපි නිහතමානී වුණේ නැත්තම් බිමට බැස්සේ නැත්තම් ඔය දන්න දැනුම ඉස්සර කරගත්තොත් හරි අමාරුයි හිතක නවතාවයක් ඇති කරගන්න. ඒ නිසා සුත්ත සුත්තමේ වශයෙන් අපි වෙලාවක් ගන්නවා. ඒක කරු කිරීමක් වශයෙන් සරුවච්චන් වහන්සේම තමන් වහන්සේගේ ගෝලයෙක්ගෙන් බණහලා තියෙනවා. අනේ හොඳ බණ ටිකක් කියපන් මට කියලා. ඉතින් බණ කිව්වට පස්සේ ස්තුති කරනවා මේකේ මුලැමැදාග හරි හොඳයි. ව්‍යංජන සම්පත්තිය හොඳයි. හොඳ ලස්සන බණක් කිව්වයි කියලා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරන්ගේ ඔක්කොටම පස්සේ ආයෙත් කියන්නේ ශ්‍රාවකයෝ කියලා. ශ්‍රාවකයෝ කියලා කියන්නේ අහුම්කම් දෙන්නා. අපි ඔක්කොම ශ්‍රාවකයෝ. ඒ නිසා බණහන පැත්තෙන් අපි ඔක්කොම සමානයි. ඒ නිසා ඒ සඳහා අපි දන්න දේ වුණත් වැඩමුළුවට ගැලපෙන විදියට එහෙම නැත්නම් අපි කරගෙන යන වැඩේට උදව් වෙන විදිය ධර්ම කොටස් වලට හිතව ගන්න ඕනේ. ඒ නිසා අපි ධර්ම දේශනාවක් වැඩමුළුවේ සාමූහිකව යොදලා තියෙනවා. ඒක තමයි මේ ගත කරන එක. ඊට අමතරව ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. කමඨාන් සුද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් ප්‍රශ්න අහන්න ඕනේ. එහෙම නොවුනොත් තමන්ගේ හිතේ තියෙන මේ ගැටලු ස්ථාන, සංදි ස්ථාන, ග්‍රන්ථි ස්ථාන තේරුම් කරගන්න බැරි වෙනවා. ඉතින් එතකොට අර භාවනා කරනකොට නිකන් 60 ගුණක් වැටෙනවා වගේ ඕකම කල්පනා වෙනවා. ඒක සුද්ධ උනේ නැත්තම් ඉදිරියට යන්නේ නැහැ. ඒ නිසා ධර්ම සාකච්ඡාව කියන එක මේ විවෘත මතවාද, sannivedana මේ ශාසනයේ විතරමයි තියෙන්නේ. අනිත්‍ය විජුවේ දේව ඇදහිල්ල තියෙන සුද්ධ ලිවිල්ල එහෙම සාකච්ඡා කරන්න අයිතියක් කාටවත් නැහැ. ඒක ඇහුවොත් අහන්න ඒක විවේචනය කෙරුවොත් සදාකාලික අපායයි. සුද්ධ ලියවිල්ලත් එක්ක සාකච්ඡා නැහැ. අපේ කී බුදුරජාණන් වහන්සේ අපේ මේ වඳින කියන අපේ බුදුහාමුදුරෝ සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සරුවච්චන් වහන්සේත් අපට දීලා තියෙනවා මේ වගේ ධර්ම කොටාසයක් සරුවච්චන් වහන්සේ අපට කියලා තියෙන එකක්වත් විමසීමකින් තොරව බාර ගන්න එපා. මං කියන කිසිම දෙයක් විමසීමෙන් තොරව බාර ගන්න එපා. මොකද මං කියන හැම දෙයක්ම විමසා බලන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. ඒක නිසා අපි ප්‍රත්‍යක්ෂණය කරපු දෙන්නේ සාකච්ඡා කරනකොට ධර්මයට පණ එනවා. එහෙම නැතු එක්කෙනෙක් කියන එක්කෙනෙක් අහගෙන ඉන්නවා කිව්වොත් ඒක ධර්ම දේශනාවකට වැටෙන. ධර්ම සාකච්ඡාවක සජීවී ශක්තිය තියෙන සරුවඥන් වහන්සේගේ නෛර්යානික ශ්‍රී සද්ධර්මයේ පමණයි. වෙන කිසිම ආගමක සාකච්ඡා කරන්න පුළුවන්කමක් ඉඩ තියලා නැහැ සුද්ධ ලියවිල්ලේ. සාකච්ඡා කළොත් සදාකාලික අපායයි. මේකේ නෑ සාකච්ඡා නොකළොත් මැට්ටේ. සාකච්ඡා කරලා බාර ගන්නවා. ඉතින් ඒ නිසා අපේ මේ අවුරුදු 2600ෙම අපිට තිබුණු ක්‍රියාශක්තිය තමයි භාවනා කරන අය සාකච්ඡා කරන. එතකොට පේනවා භාවනා කරන අයගේ සාකච්ඡා සහ භාවනා නොකරන අයගේ සාකච්ඡා වලට කියන්නේ මේවට සම්මා වාචා කියනවා භාවචා නොකරන අයගේ සාකච්ඡා වලට සම්පප්පලාප කියලා කියනවා. හිස් වචන කියලා. අද ඒක අදතරම් දියුණු වෙච්ච යුගයක් මානව ඉතිහාසෙම නැහැ. මොකද අද අපි ඉන්නේ මේ තාක්ෂණික යුගේ. පුදුමාකාර කතාවල් තියෙනවා. ඒව එකකින්වත් අර කියන සීලේ නගා හිටවන්නෙත් නැහැ. ධර්මමය කරුණු දක්වන්නෙත් නැහැ. එක එක නාගේ ගතු කියලා. ඉතින් මෙව්ව දිනු වෙන්න දිනු වෙන්න සම්මා වාචා වෙනුවට මිච්ඡා වාචා ගණයා කෙරේ බැඳුනොත් කුලයන් කෙරේ බැඳුනොත් මිච්ඡා වාචාමයි කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේ කිසිම තැනක නැහැ හරයක් ඇති දෙයක් කතා කරන්නේ. දැන් මේ ආපුවාම එක්ක ධර්ම සාකච්ඡා නැත්තම් කට වහගෙන හිටපල්ලා. බුදුහාමුදුරු දේශනා කරනදී ද්වේ මේ බික්කවේ සම්නිපච්චිතානංගෝ බික්කවේ ද්වයන් කරණීයං. කතමේ ද්වේ ධම්මීවා කතා හරියෝවත් උන්හිභාව. සමගි වුණාට පස්සේ එකතු වුණාට පස්සේ එක් රැස් වුණාට පස්සේ මහානිකල යුතු දෙකක් තියෙනවා. එකක් කරනවා නම් ධර්ම කතාව කරපන් නැත්නම් කට වහ ගනින්. ශබ්ද කරන්න එපා. හරියවත් උන්හිභාව. ඒකත් තපසක්. ඒකත් තපසක්. මේ කරබනින් එක. ධර්ම සාකච්ඡාවකින් තමයි ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ධර්ම සාකච්ඡා කරන්නේ නැතුව කරබන හිටියට ඒක ඇති අර්ථයක් නැහැ. ධර්ම සාකච්ඡා කරන්න ඕන අපි කතා කෙරුවොත් කොච්චරක් පෞසිද්ධ කරගන්නවද? අනවශ්‍ය කතා කෙරුවොත් කොච්චර පෞසිද්ධ වෙනවද? හොඳට පිළිසිඳ දැනගත්තට පස්සේ අපිට මෙහි ඇවිල්ලා පැයක් පාඩි වෙලා ඉන්නකොට මේ පැයේ කතා නොකර ඉන්නවනේ. හරිවත්. ඒත් හැබැයි ඒත් හැබැයි ඇතුළත කතාව යනවා. ඇතුළත උඩ මරණ. හිත කතා නැතත් ගත දොඩමළු වෙනවා. නැත්නම් ගත කතා නැගත් හිත දොඩමළු වෙනවා. ඒකවත් දැනගන්න මේ එළිය කතාව නතර වෙනවා. එතකොට අපි ඒක සාකච්ඡාවෙන් මතු කරගන්න. මොකද්ද සාකච්ඡාව? කමඨාන් සුද්ධ කිරීම. අපිට විතරම මතුවෙන ප්‍රශ්න නැති කර ඉවර කරගන්නවා මිසක් මේ වෙන වෙන දේවල් අපි ධර්ම සාකච්ඡාවට ගන්නෑ. ඒක අපි පිරිසුදු කරගත්තා දවස හවස කරපුවේ කමඨාන් සුද්ධ කිරීමේ සාකච්ඡාවෙන්. මේ තුන්වෙනි එක. සීලානුගහිත, සුතානුගහිත, සාකච්ඡානුගහිත. හතරවෙනි අනුග්‍රහිතය තමයි සමත අනුග්‍රහිතය. අපේ හිත එකතෙන් කිරීම සඳහා, ඒක රාශී කිරීම සඳහා, ඒකාග්‍ර කිරීම සඳහා, ඒකෝදී භාවයටපත් කිරීම සඳහා අපි වෙනම ප්‍රයත්න කරනවා. සමත අනුග්‍රහිතය කියලා එකට කියනවා. ඉතින් ඒකට සාමාන්‍ය ව්‍යවහාර භාවිතාවේ තියෙන භාවනා කරනවා කිය. මුගක් වෙලාට භාවනා කරනවා කියන වචනේ යන්නේ මේ සමතයට සමාධියට නැත්නම් හිත එකතෙන් කිරීමේ වැඩපිළිවෙලට. ඒ නිසා ඒක සිංහන් සාමාන්‍ය බෞද්ධයාට භාවනා කරනවා කියනකොටම හිතෙන්නේ වාඩි වෙලා අත අපිට අතක් තියන ඇස් දෙක වහගෙන සර්වඥාන්සේ හිටි පිළිමක වැඩ ඉන ස්වරූපභාවය. භාවනා ඒ නිසා ඒක බටහිර ලෝකවල දැන් ලොකු අලුත් දර්ශනයක් බුදු පිළිම ගිහිල්ලා තියාගෙන. ඒක සාන්තිදායකයි කියලා. ඒක ඉතින් අර දොර වහනකට වහිනවටත් ගිහිල්ලා තියෙනවා. ගාඩන් එකෙත් ගිහිල්ලා තියෙනවා. බුදු පිළිම හරියට පාවිච්චි කරනවා දැන් වෙළඳ භාණ්ඩයක් විදිහට මොකද මේ භාවනා කියන වචනේත් එකේ සටහන තමයි ඒගොල්ලන්ගේ හිතේ ඇඳලා තියෙන්නේ. ඒකත් අපේ සිංහල බෞද්ධයගේ තැටියෙම තමයි. භාවනා කරනවා කියෝ සමත භාවනාව තමයි. ඇත්ත. ඊගාවට ඊට අමතරව තියෙනවා විපස්සනා අනුග්‍රහිතය කියලා එකක්. අපි මේ ඇති දේ ඇති හැටියට දැන ගැනීමට ගන්න ප්‍රයත්නේ. ඒක කරන්ඩ අර මුල හතරම අවශ්‍යයි. සීලානුග්‍රහිතේ, සුතානුග්‍රහිතේ, සාකච්ඡානුග්‍රහිතේ, සමතානුග්‍රහිතේ වුණාට පස්සේ තමයි ඒ ඒ පිරිසුදුකම් අනුව තමයි ඒ විදිහට අපි ඔසවා තැබුවට පස්සේ තමයි හිතකට පුළුවන්නේ ඇති දේ ඇති හැටියට දකින්න. ඉතින් අවාසනාවට වගේ කිසිම දෙයක් නැති කට්ටිය විශ්වවිද්‍යාලවල මේ ඇති දේ ඇති හැටියට මවලා පෙන්නනවා. ඉතින් ඒ ආයතනවල අඩු ගානේ සීලවත් නැහැ. අඩු ගානේ සමත භාවනාවක්වත් නැහැ. හැබැයි විශාල මේ පරිේශන ග්‍රන්ථ විශාල දේවල් කරනවා. ඉතින් ඒකෙන් අපිට පේනවා අපි ඊට වැඩිය වෙනස් ව්‍යාපාරයක් මෙතන කරනවා. අපි විශේෂයෙන්ම අර මුල් හතර ඇති කරගෙන පුළුවන් තරම් නැත්නම් වැඩි කරගෙන පුළුවන් තරම් එහෙම නැත්නම් උසස් කරලා උසවා තබලා සීලය සුතය සාකච්ඡාව සහ සමතේ ඊට පස්සේ බලනවා මේ ඇති කරගත්ත ಗುಣධර්ම ටික අපිට මේ ඉන්න දවස් තුන හතර ඇතුළත මේ ලෝකයේ දිහා අලුත් හැකින් බලන්න විපස්සනා කරනවා කියලා කියන්නේ විශේෂ පස්සනාවක් ඉතින් සමහර වෙලාවට ඔක නිකන් විසමපස්සනාවක් කියන්නත් හිතෙනවා. බලන පැත්තේ නෙමෙයි අපි බලන්නේ අනිත් පැත්තේ බලන්නේ. ගංගා දිගේ පල්ලෙහාට නෙමෙයි ගහගෙන යන්නේ අපි ගංගා දිගේ ඉහළට යන්නේ. ඉතින් ඒකට තමයි අනිත් තුන හතර උදව් කරන්නේ. නමුත් මේ විපස්සනා අනුගහිතෙන් තමයි කෙලස් කැපීම සීනික එහෙම නැත්නම් අවසාන කෘත්‍ය සිද්ධ වෙන්නේ. ඉතින් මේ පහම අපි රැකෙන තාක්කල් අපිට කියන්න පුළුවන් අපි නේවාසික වැඩමුළුවක ඉන්නේ කියලා. ඒව කඩා බිඳ ගත්තොත් ඉතින් එතන ඉඳලාම අපි ඊට වැඩිය හැලු තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා හැම කෙනෙක්ම මතක තියාගන්න ඕනේ. මේක අපි පුද්ගලික වගකීම් වගේම මේ වැඩමුළුවේ ඉන්න අයගේ සාමූහික වගකීමක් තමයි අනික් අයගේ සීලයට බාධා කරන්න එපා. අනික් අයට බණ කියන්න යන්න එපා. අනික් අයත් එක්ක ධර්ම සාකච්ඡා කරන්න යන්න එපා. අනික් අයගේ සමාධියට බාධා කරන්න එපා. අනික් අයගේ විපස්සනාට බාධා කරන්න එපා. මොන විදිහකට අවශ්‍ය නැහැ. ඉතින් අපි ඒක දැනගෙන අපි බන්නවා ආයතනෙන් මේ සියල්ලම සපයලා දෙන්න. සීලය සඳහා අවශ්‍ය පහසුකම් ටික බණ ධර්ම සාකච්ඡා මේ වෙලාවේ පරියංක මේ වගේ සක්මන් කියලා කාලසටහන ඊට පස්සේ විපස්සනා. එනිසා මේ එක්කෙනෙක්වත් මට ඒක දවල්ට උත් කියන්න මතක නැතුණා. එක්කෙනෙක්වත් අනික් අයට මේ අනුගහිත ධර්ම දෙන්න යන්න එපා. අවශ්‍ය නැහැ. එහෙම කෙරුවොත් ඉල්ලන කෙනත් වැරදි දෙන කෙනත් වැරදි. හදිසි අනතුරකදී නෙමෙයි මම මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ වැඩමුළුවේ මූලික પરමාර්ථය සඳහා අපි 190ක් අත්දැකීම් සහිතවයි මේ කියන්නේ 191 විදිහ එක. ඉතින් ඒක නිසා අපි මේවා දැනගෙන තියෙන්න ඕනේ. ඒ නිසා කිසිම විදියකින් එක එකනෙක් එක එකකට බලපෑම් කරන්න යන්න එපා. හොඳින් හෝ නරකින්. අපි අපි පොදුවේ මේ කටයුතු කරගෙන යන්න. ඉතින් මේ මූලික මතක් කිරීම කරාට පස්සේ අනුග්‍රහිත සූත්‍රය පිළිබඳ කෙටි සමාලෝචනයක් පින්ඩාර්ථයක් දැක්වීමක් කරාට පස්සේ අපි යනවා මේ අපි මේ අදින් පටන් ගන්න ධර්ම දේශනාවලියේ මාතෘකාවට. ඉතින් ඒකට අපි දැන් වැඩමුළු 70ක් විතර කරලා තිනවා දසුත්තර සූත්‍රය තමයි අපි අරගත්තේ. දිගටෝම ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන්. ඒ දසුත්තර සූත්‍රය කියන්නේ දිග සූත්‍රයක්. එන විදිහට කියනවා දීඝනිකායේ සඳහන් වෙන සර්වඥ දේශනාවේ ත්‍රිපිටකගත කරනකොට සූත්‍ර පිටකයේ ඉස්සල්ලාම දැක්වෙන පොතර කියන්නේ දීඝනිකාය කියලා. ඒකේ තියෙන දිග සූත්‍රයක සූත්‍රයක ජවනිකා රාශියක් තියෙනවා. ඒ දීඝනිකායේ තියෙන මේ දසුත්තර සූත්‍රය තවත් පැත්තකින් විශේෂයි. ඒක බුද්ධ දේශනයක් නෙවෙයි. සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් ඒ වකට බුදුහාමුදුරු දේශනා කරපු ඔක්කොම එකතු කරලා ඒව ප්‍රස්ථාරගත කරලා තියෙනවා. දසුත්තරම් පවක්කාමී පත්තුම් නිබ්බානපත්තියා කියලා මම මේ දසුත්තරය කියලා දෙනවා නිවන් පිණිස. බුද්ධ දේශනාව පෙළගස්සලා තියෙනවා එකේ සිට 10 දක්වා කරුණු 10ව 10ක්. 10 පරිම කරගෙන. මේ සූත්‍ර ප්‍රස්ථාරගත කිරීමක් එහෙම නැත්නම් මේ වගුගත කිරීමක් දැනුමක් ගුණ කිරීමක් මිනිස් ශාසයේ වෙච්ච පළවෙනි වතාව. මානව ඉතිහාසයේ වෙච්ච විශාල විප්ලවයක් දැනුම සංවිධානය කරපේක. ඒක හරියට භාෂාවක ව්‍යාකරණේ වගේ. ඉතින් ඒ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ගාව තිබිලා තියෙන වගේ සුවිශේෂී ගතිය දැනුම තිබුණා විතරක් නෑ දැනුමේ ගුණයක් තිබිලා තියෙනවා. අද කිසිම ගුණයක් නැහැ කිසිම කෙනෙක්ගේ දැනුමේ. කොච්චරද කියනවනම් දැනුම වැඩි වුණාට Tamange හිතසුව මොකද්ද කියලාවත් අද ඉන්න කට්ටියට තේරෙන්නේ නැහැ. අනාගන තියෙන. ඒ මොකද අර දැනුම් පිළිබඳව ගුණුව නැහැ. ඒකට ඥාන ප්‍රස්ථාන කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ ඇති කරපුවා විශාල මේ විප්ලවය නිසා පුදුමාකාර මිනිස්සු පුදුමාකාර විදිහට මේකේ අවබෝධය ලැබුවා. අවබෝධය ලබා ගැනීම සඳහා ධර්ම දේශනා කරා ක්‍රමසා විදි කෝටියක් එළියට ආවා. මේ ඔක්කොම පිටිපස්සේ හිටපු සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේගේ සැකිල්ලක් හැදුවා. ඒ ශකිල් හදන්න දසුත්තර සූත්‍රය කියන්න ඉස්සල සූත්‍රයක් තියෙනවා සංගීති සූත්‍රය කියලා. ඒකේ යම් වෙලාවක බුදුජානනාංශගේ දේශනාවල් සියල්ලම එකතු කරලා සම්මන්ත්‍රණයක් පවත්වුවොත් සංගීතයක් පැවැත්වුවොත් ඒකෙදී අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතු පටුන එහෙම නැත්නම් විශේෂ මාතෘකාව පෙළගස්සලා තියෙනවා. ඒ සංගීති සූත්‍රය තමයි ਸਰවචන මේ සාරිපුත්‍රයන් කරපු පළවෙනි අභ්‍යාසය. ඒකෙදී නිවනට යොමු කිරීමක් හෝ ප්‍රස්ථාරගත කිරීමක් නැහැ. රැස්කිරීමක් තියෙනවා. රැස් කරලා ඒ 31 වෙනි සූත්‍රෙම 32 දසුත්ත සූත්‍රයට අනුව හරියට කොටු 10ව 10ක් ගහලා හැම කොටුවක්ම පුරවලා පිට නිකන් මල් මාලයක තැල්ලක් වගේ ආඩම්බරයට ලස්සනට හතලා දීලා තිනවා. කොච්චරද කියනවනම් මේ එක කොටුවක් හරිය මේ අවුරුදු 2600 ඇතුළත හිස් වුණා නම්, ගෙවිලා ගියා නම් ළඟ තියෙන ආශ්‍රය කරන කොටු දිහා බලපුවම කියන්න පුළුවන් මේක තමයි අඩු වෙලා තියෙන්නේ කියලා. මොකද මේව හදලා තියෙන්නේ ඒ වගේ ලස්සන චක්‍රයකට. ඒක නිසා මේ සාරිපුත්‍ර ස්වාමීන් හදපු එකෙන් ඒ සැකිල්ල දැක්කනම් කාට හරි පේනවා. මේක මේ නිවන් ලබන්න කරපු වැඩකටත් වඩා එහාගේ වැඩක් මේ අපි වාගේ අවුරුදු 2600කට පස්සේ පහළ වෙන මිනිස්සු ගැන එදා හිතලා කරපු වැඩක්. උන්වහන්සේගේ රහත් වෙලා උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ. තවත් මේ දේවල් කාටවත් උගන්වන්න. තමන්ගේ කෘත්‍යය හැමාරයි. නමුත් ඉස්සරහට විනීය ජනතාවක් පහළ වෙනවා ශ්‍රාවකයෝ. ඒ යත්තන්න මේ අතරින් පතරින් කෑලි හැලුනොත් මේ පණිවිඩේ නොගියොත් වෙන්න තියෙන හානි නැති කරන්න ප්‍රස්ථාරගත කරා. ඉතින් ඒක සාමාන්‍ය මනසකට එන ධර්මයක් නෙවෙයි. මිනිස්යාට දැනුමත් නැහැ. දැනුම ලැබෙන්න ලැබෙන්න කවුල් කරගන්න මිනිසයා තව කෙනෙකුට වැටහෙන විදිහට ਸਰුවචන දේශනාව මේ විදිහට ප්‍රස්ථාරගත කරන්න යෑම සාරිපුත්තු ස්වාමීගේ ඒ පාරමිතා බල පූරිත ශක්තියක්. අනිත් එක ඒක බුදුජානසෙ පින්නම් පාණ්ඩි ඉස්සල කරා. ඒ නිසා බුදුජානසෙකින් අනුමත වෙලා තියෙනවා මේක. කාටවත් නැහැ කියන්න බෑ. ඊටතදී සංවේදීනී පැත්ත තමයි මේක සංග්‍රහ කරපු සාරිපුත්‍ර සාංශේ බුදුජානසට කලින් පින්නම් පෑවා. ඒක දැනගෙන තමයි මේ වැඩේ කරේ. මොකද වෙන කාටවත් මේක කරන්න අයිතියක් නැහැ, බලධිකාරියක් නැහැ. සාරිපුත්‍ර සාංශමයි ධර්මසේනාධිපති. බුදුජානනාංශය විසින් පත් කරලා නැද්ද ධර්මසේනාධිපති. උන්වහන්සේට පුළුවන් බුදුහාමුදුරෝ කිව්වේ නැතත් මේක කරලා ඉදිරිපත් කරන මෙන්න සාහිණස මට වැටේ නැටි. මේක හරිනම් ඉදිරියටපත් වෙන මිනිස්සුන්ට ජනතාවට විනීය ජනතාවට මේක දැක් ගන්න පුළුවන් කියලා. එනිසා මේක යන්නේ සාරිපුත්‍ර සාමිකේ සුවිශේෂී ගුණයකට වැටෙන්නේ. මේක කරන්න එකම සුදුස්සයි ඉන්නේ ਸਰවඥාන්සේ විතරයි. එහෙම නැත්නම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ. ඉතින් උන්වහන්සේලා කොච්චර දුරදිග බැලුවද කියලා කියනවනම් මේ අඩංගු කරුණු දසුත්තර සූත්‍රයේ අඩංගු කරුණු කිසිම තැනක හැලෙන්න දෙන්නේ නැතුව ඕජාව සහිතව පණ සහිතව අපි දක්වම වෙලා තියෙනවා. ඉතින් අපිටත් වගකීමක් තියෙනවා මේ රස බලලා ඕජාව විඳලා ඊගාව પરම්පරාවට මේක අවුල් කරන්නේ නැතුව අපිට එකතු කරන්න දෙයක් නැහැ. මේක හේම තියන්න අඩු ගන්න. ඉතින් ඒ ඒ ඒ කෘත්‍ය කරන එහෙම නැත්නම් මේ සාරිපුත්‍ර සාංශේ පණ පිටෝ මේ ශාසනයට ඒ සජීවී කෘත්‍ය කරන එකම එක්කෙනා තමයි මේ වගේ නීවාසික භාවනා කරන කෙනා. එයා වෙන මොනක්වත් හම්බ කරන්න යන්නේ නැහැ. ලාභ සත්කාර සම්මාන සිලෝක නැහැ. Taman උපයාගත්ත නිශ්චල චංචල දේපල පිළිබඳ හැඟීමකුත් නැහැ. දාලා ඇවිල්ලා මේ කවුරු හරි දෙන බතක් කාලා පූර්ණ කාලීනව මේ ධර්මයේ ඉගෙනගෙන ක්‍රියාවත් කරනවා කිව්වහම ඒක මේ මානවයාගේ තියෙන සුවිශේෂීකමේ ශිෂ්ටාචාරය තියෙන සුවිශේෂී ක්‍රමේ ඉහළම කොඩිය අරගෙන මේ යන්න හදන. කිසිම කෙනෙකුට කියන්න බෑ මේක තව දෙයකට වැඩිය හීනමානයක්, දුර්වල දෙයක්, අඩු කුලයකක් කියලා. ඉහළම දෙය. ඒ නිසා අපි ඒක මුලින්ම පටන් ගන්න ඕනේ අපි උර දීලා තියෙන්නේ, ලයි දීලා තියෙන්නේ සාමාන්‍ය ගියන්න සන්තෝෂයෙන් පැත්තෙන් කියනවා භික්ෂුවගේ කෘත්‍යය. මේ දෙක කරන කෙනා තමයි භික්ෂු කියන නම සඳහන් කරලා තියෙන්නේ. ඒක ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා සයන්නේ කාය වේවා සාමාන්‍යනි කාය වේවා ඔය බන මොකක්වත් නැහැ සංසාරේ බය දැකලා සංසාරේ බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් ඒ කෙනා භික්ෂු ඒ භික්ෂුවට මේ වරණ ගන්නයි මේ කියන්නේ ගැම්මක් ඇති කරගන්නයි කියන්නේ අපි මේ සිල් දකින්නේ රට්ටුන්ගේ සාදු ලබන්න නෙවෙයි අපි මේ ධර්ම දේශනා අහන්නේ වෙන PhD MSc ඩිප්ලෝමා ගන්න නෙවෙයි අපි මේ ධර්ම සාකච්ඡා කරන්නේ අපි අඟ උස්සන්න අපි ණයාපනේ පෙන්වන්න නෙවෙයි. අපි මේ සමත විපස්සනා කරන්නේ මේ තිස්සර කාලේ කෙරුවා වගේ නිකන් සෝබනේට නෙවෙයි. ප්‍රයෝජනය සලකලා. පසුගිය අවුරුදු 40 මේ යෝගේ භාවනාවේ ප්‍රයෝජන සලකලා කරන ගතිය දැන් එන්නේ වැඩි. ඉස්සර භාවනා කළෙත් නැහැ කෙරුවා නම් නිකන් පිම්පිනිස භාවනා කරනවා. දැන් එහෙම ගන්නෑ. දැන් බහැලා කරන්නේ තරුණ තරුණියෝයි වයසක අයයි ඊට ප්‍රයෝජනේ සලකලා. ඒ නිසා මේ අනුග්‍රහිත පහ අනුව ඉදිරියට ගිහිල්ලා මේ දසුත්තර සූත්‍රය අපි මේ ඉගෙන ගන්න හදන මේ කාරණා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් වුණොත් ඒක ඇත්තටම සාසනයටත් කරන ලොකු සේවයක්. Tamanget ඉදිරි ගමනට ඔසවා තැබීමට ලැබිච්ච වර නැගීමක්, වරයක්. ඒ නිසා අපි පණ පොනවා මේ. අපේ ජීවිතයට පණ පොනවා, ධර්මයට පණ පොනවා. ඒ නිසා අපි හුදුට කන් යොමාගෙන, හිත නමාගෙන මේ කටයුතු හදාරා අවුරුදු 100 2600ක් ගෙනාපු එකක්. අපිට මේ දෙන්න හැදුවට පස්සේ අතන මෙතන දාලා බෑමෙන්. අපි ඒකට ගෞරවයෙන් සලකන්න ඕනේ. ඒක ඉතින් මේ නමේ කාරණා විස්තර කරනකොට සාරිපුත්‍ර සාංශය අහනව ප්‍රශ්නයක්. ඛතමේ නව ධම්මා උපාදේ තබ්බා. මහන්නේ මේ සරුවච්ච සාසනේ වැඩ කරන එහෙම නැත්නම් යෙදී සැදී පැහැදී පූර්ණ කාර්යින වැඩ කරන කෙනේ දත යුතු තමන්ගේ సంతානේ වඩාගත යුතු කරුණු නමයක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. කොතනක හරි. දන්නවද? මේ ප්‍රශ්نين අහන්නේ යොමුක් ලබලා දෙන්නේ ගුණයක් ලබා දෙන්නේ මම මෙන්න කියන්න හදන කාරණාව. මම මේ මොකද්ද කියන්න හදන්නේ? කරුණ නමයක් බුදුහාමුදුර අපිට කියලා තියෙනවා సంతානය තුළ උපයාගත යුතු. වර්තනා වඩාගත යුතු. භාවනා කළ යුතු. අන්නේ කරුණ නමේ දන්නවද? ඒක මේ පිරිසින් ඔව් කියලා අහලා අත උස්සලා කරුණ දැනගන්න අහන කතාවක් නෙවෙයි. මේ යොමු කරන්න හදන්නේ කොතැනද කියලා ගුණයක් දෙන්නයි. ඊට පස්සේ ඒ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කරුණ නමේටම පොදු නමකින් සර්වචාන්ස් මේ සාරිපුත්‍ර සංසන්දන් කරන නව සංඥා සංඥාවල් නමයක් තියෙනවා මේ ගමන පහු කරනකොට අපි මේ පෘථග්ජන භාවයේ ඉඳලා ආර්ය භාවයට යනකොට පහුකල යුතු සම්දිස්ථාන නමයක් තියෙනවා සංඥා ශේස්ත්‍රේ අන්නේ නමය නම ධර්මය නම සංඥාවල් දන්නවද දන්නේ නැත්නම් ඒක මෙන්න මේ විදිහට අඩු ගානේ සුතමේ වශයෙන් අහලා තියෙන බවට දැන ගැනීමට සාරිපුත්‍ර සාංශයේ මේ ඌණ පූර්ණයක් මහිස්තන් පෙරවීමක් මෙතන කරනවා. ඒ නිසා අපි අද මේ වැඩමුළුදී ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන දේවල් දසුත්තර සූත්‍රයේ නව සංඥා සංඥාවල් නමේ ගැන කතා කරන්න යන්නේ. ඉතින් මේ සංඥාවල් අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ gedara dora ජීවිතේ ඉන්නකොට නෙවෙයි. සම්බන්ධ නොවෙනවා කියන එක නෙවෙයි gedara ජීවිතේ අපි කරන්නේ සංඥාවල් වඩන එක තමයි. එක එක්කනාට නන්දාන එක තමයි. දාපු නම් අනු අඳුර ගැනීම තමයි. ඉතින් ඒක තොරතුරු තාක්ෂණය පුදුම විදිහට අතුපතර විහිදිලා දියුණු කරගෙන යනවා. මේක වැඩෙන්න වැඩෙන්න කාමේ වැඩෙනවා. දේවල් කප කපා කොට කොටා වෙන් කර කර වෙන් කර කර බලන්න යන්න යන්න කාමේ වැඩෙනවා. ඒක කාම ගුණ කියලා ඒවට කියනවා. කාමේ ගුණ වෙනවා. ගුණ කරනවා කියලා කියන්නේ වැඩි කරනවා කියන්නේ. පොත් කරනවා කියන එක. ඉතින් පාසල් අධ්‍යාපනය අද කරන්නේම සංඥාවල් වැඩි කරන එක. ඒ නිසා ඉස්කෝලේ යන්නේ නැති ළමෙක් හයිස්කෝලේ යන ළමෙක් අතර ගත්තාම එක එක දේවල්ට ඉලක්කම් කියලා જાතියක් තියෙනවා, අකුරු කියලා જાතියක් තියෙනවා. ෂෝට් හෑන්ඩ් කියලා જાතියක් තියෙනවා. කම්පියුටර් එකේ જાති තියෙන එක එක ක්‍රම වලට සංඥාවල් තියනවාද? රහස් සංඥාවල් තියෙනවා. ඒක කොහොම ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඉගෙන ගන්න ඉගෙන ගන්න අර මොලේ ක්‍රියාකාරකම් විහිදී පිටී යෑමට කියනවා පෘ탁 පෘ탁 කියලා. ඒක තමයි පෘථග්ජනය කියන්නේ. පෘථග්ජනය මේ එක එක දේවල් හඳුනා ගැනීමට නම් කීමක් කරනවා. ලේබල් කිරීමක් කරනවා. ඒ ලේබල් එක අඳුරගන්න. ඒ ලේබල් එක අනුව පස්සේ ඒ බඩු අඳුරගන්න. ඉතින් මේක වැඩිවීම තමයි වෙන්නේ වයසට යනකොට යනකොට යනකොට. කෙසේ නමුත් ඉන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක නමයකට දාලා පෙන්නනවා. ඔක වැඩුණට හරියට දන්නවනම් ඔක පිළිබඳ යම් ප්‍රමාණයක ශික්ෂාවක් පාලනයක් ගන්න පුළුවන්. ඒ සඳහා නැත්නම් මේ සංඥාවල් ඒ විදිහට පාලනය කරතර ගන්න ඕනයි කියන එක ඉතින් තම තමන් තීන්දුව කරන්න ඕනේ කළ යුත්තක්ද නොකළ යුත්තක්ද කියලා. සාරිපුත්‍ර සාංශේ මහා කරුණාවකේ මේක දේශනා කරනවා. කරන්න නම් අපි කාම ලෝකයෙන් අයින් වෙන්න ඕනේ. මොකද කාම ලෝකෙදී කරන්න මේක පුළුවන් තරම් මේක සංඛ්‍ය සංකර කරන එකයි සංකීර්ණ කරන එකයි අතුපතර විහිදෙන එකයි දැන් මෙහි ආවට පස්සේ ඔක්කොම සුදු පාට අඳිනවනේ ඔක්කොම එකයි ඔක්කොම එක බත් හැලියෙන් කන ඔක්කොම එක විදියක නේවාසික පහසුකම් ලබන්න. ඔක්කොරම කියන්නේ යෝගාවචරය. මේ ඔක්කොම එක ඒ කියන්නේ තනි මට්ටමකට ගන්නවා මෙතෙන් ඩාට පස්සේ. එහෙම නැත්නම් අර විවර්ණ කරලයි ගන්නෙ මෙතෙන්. වර්ණ ගතිය තමයි ගිහි ලෝකේ හැටි. සාරි જાති වැඩි, ඔසරි જાති වැඩි, පාට පාට, පිරිමිගේ ඇඳුම්, වේවන්‍යම්මේ අජ්ජූපගතෝති පබ්බජිතේන අබින්නම් පච්චවෙක්කිත. අපි විවර්ණයෙන් වෙන් වෙලයි. සිවුරට කියන්නේ කහට පාට කියලා. වර්ණ දුරවල් වෙලා ඒක හරියට කියනවා ලස්සන කොලයක් හැලෙන්නේ ඉස්සල්ලා මැරුණාට පස්සේ මේ පාට තමයි ගන්න. පණ්ඩු පලාස කියලා කියන එක. පණ්ඩු පාට. ඒක තමයි පණ්ඩු පලාසම අපි ওই පණ්ඩු පලාසෙක් වෙයි. ඒ සුදු අන්දලා සුදු අන්දලා දෙන්නේ නැහැ. ඌ දුඹුරු අන්දලා දැන් උතෝ මැරෙන්න කිට්ටුයි බලා ගියා කියනවා වගේ. ඊට පස්සේ මැරිච්ච කටි තමයි මේ ඉන්නේ. ඒ වල මිනිහට අන්දුවා වගේ ඔය සුදු කහ පාට දෙද්දක් පුරවපුවාම මොකහටවත් වෙන් කරලා අඳුරන්න බෑ. ඔහේ ඉන්නවා. සිල්වතා එක්කෝයි එකනද නැති එකනා කොයි එකද සෝවාන් නිච්ච එකනා කොයි කෙනාද මොකක්වත් නැහැ ඔක්කොම සංඥා. ඒකට අර සංඥාවල් අමුතු විදිහට අපි කලවම් කරලා දානවා. ගන්න නැදෙන්නේ නැහැ අල්ලන්න දෙන්නේ නැහැ කවුරක්වත්. ඔක්කොම එකම කම්පැනි කට්ටිය. ගිතර ඉන්න ගියාම පුද්ගලික ජීවිතේ යුව මොකක්වත් නැහැ. ಜಾති, ආගම්, ඇඳුම්, පැළඳුම්, ගෙවල්, දොරවල් සියම දෙකීම අපි වින් වින් වෙන්න හදනවා. ඉතින් ඒකේ ඉන්නකොට හරි අමාරුයි මේ සංඥා කතාව තේරුම් ගන්න. මොකද ඒක බහුලී වැඩි කරන වෙලාවනේ. ඉතින් ඒක නිසා මේ භාවනා කරනකොට මේ සංඥාවල් දැන් මේ පෙන්වන්න හදන සංඥාවල ඉස්සල්ලාම පෙන්වන්නේ අසුබ සංඥා. මුළු පෞල් ජීවිතේම පෘථග්ජන ජීවිතේම සුබේට තමයි දුවන්නේ. ස්ත්‍රීන් පුරුෂයන් කෙරෙහි ආකර්ෂණය වෙනවා පුරුෂයන් ස්ත්‍රීන් කෙරෙහි ආකර්ෂණය වෙනවා ඇඳුමට ආකර්ෂණය වෙනවා, කෑමට ආකර්ෂණය වෙනවා, ගෙවල් දොරට ආකර්ෂණය වෙනවා, බෙහෙත් පිළිවෙලට ආකර්ෂණය වෙනවා, ಜಾති, ආගම, රට කියලා. මේ පුදුමාකාර ආකර්ෂණ ශක්තියක් තියෙන මේ මහ පොළවේ තියෙන ගුරුත්වාකර්ෂණය වගේ. මේකේ ඉන්න කෙනෙකුට හිතන්න පුළුවන් වෙයිද මේ ගුරුත්වාකර්ෂණය ක්‍රියාත්මක වෙන්නේ නැති තැන කොහොක්වත් නැහැ. උඩට ගලක් විසිකිරුවොත් අනිවාර්යයෙන් පොළොවට වැටෙනවා. ඒක ඉතින් කාටවත් කියන්න බෑනේ. හවල් තැන ගලක් විසිකිරුවොත් ආයෙ එන්නේ නැති වෙන්න යනවායි කියලා. ඉතින් මේ එහෙම අදින ගතිය පොළොට අදින ගතිය තියෙන්නේ පොළවේ ඉඳලා 76යි. ඉන් එහාට ගිහිල්ලා ගලක් විසිකරුවොත් එහෙම පොළොටම අදින ගතියක් නැහැ. ඉතින් අපි ඒකට කවදාකවත් ගිහිල්ලා නැති නිසා අපිට හිතෙන්නේ උඩ දැම්මොත් ගලක් බිමට එනවාමයි. නමුත් කවුරු හරි කවදා හරි මේ ගුරුත්වාකර්ෂණය නැත්තනකට ගිහිල්ලා බැලුවොත් ඒකේ එහෙම පොළොට අදින ගතියක් නැහැ. ඊට පස්සේ මේ ගුරුත්වාකර්ෂණය තියෙන කොටස් විශ්වයේ තියෙන ඉතාම පොඩි තැන් වල විතරයි. පදාසෙම තියෙන කිසිම ගුරුත්වාකර්ෂණයක් නැහැ. ඒකේ ග්‍රහයෙක් හිටියොත් කලාතුරකින් හම්බෙන්නේ ඒලා යාගේ කිට්ටුව ටිකක් තියෙනවා ගුරුත්වාකර්ෂණයෙන් එහාට නැහැ. ලෝකෙදී ආ බලනකොට පේන්නේ මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන සීතාම කොටසයි. ඒක අර ගිම්මැඩියෝ වාගේ ලිඟට වැච්ච මැඩියා ලිඳගෙන විතරනේ දන්නේ. මේ මනුස්ස ලෝකේ ඉන්න ඔක්කොමලා දන්නේ ගුරුත්වාකර්ෂණය ගැන විතරයි. සර්වඥාන්තර පේනවා මේ මිනිස්සයා දන්නේ ගුරුත්වාකර්ෂණ නැති කොට තමයි වැඩි කියලා. ඉතින් ඒ නිසා කාම ලෝකයේදී ඉන ගත කරන මනුස්සයා කාම ලෝකෙන් එහාට පොඩ්ඩක්වත් යන්නෙත් නැහැ යන්න බයයි. ගියොත් කොච්චරද කියනවනම් මේ කාම ලෝකේ ඉන්නේ ඒ කට්ටිය තුළ ඌව මරලා දානවා. යන්න හැදුවත් මරලා දානවා. මේකේ ඉන්න කට්ටිය කැමති නැහැ ඔක්කොම කක්ක ගාගෙන ඉන්නවා ඔක්කොම කක්ක ගාගෙන ඉන්නෝනේ ඒක එක්ක පිරිසිදුදලා ඉන්න දෙන්නේ නැහැ මේකේ. දෙන්නෙම නැහැ. ඒ තරමටම කක්කාවටමයි බැඳිලා තියෙන්නේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙකුට හිතා ගන්න පුළුවන් වුණොත් මේ ජීවිතයේ මේ කාමයෙන් වෙන් වෙන්න පුළුවන් එහෙම පදනමක් එහෙම වේදිකාවක් ਸਰවචනන්සේ හදලා දීලා තියෙනවා. හැබැයි ප්‍රයත්නයක් නැතුව බෑ. ඒකට ප්‍රයත්න කරන්න ඒ යත්න කිරීම ප්‍රයත්න කිරීම කාමයෙන් වෙන් වෙන්න කැමැති අයට විතරයි අහන්නේ තේරෙන්නේ. කාමයෙන් වෙන් කැමැත්තක් නැතුව මේ යත්න ප්‍රයත්න කෙරුවට අපි කපතු දෙකක් දාන සපත් දෙකේ ලේත් එකෙන් අල්ලලා උඩ ඇදලා ඇදලා උඩ යන්න පුළුවන් කියලා හිතනවා. කොච්චර හයියෙන් ඇද්දත් සපතු දෙක මේ තිකින් ලේස්තිකින් ඇද්දට උඩ යන්නේ යන්න බෑ. ඒක ගුරුත්වාකර්ෂණය වෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සල්ලාම බලන්න ඕනේ අපි කියන්න හදන මේ නව සංඥා තේරුම් ගන්න අඩු ගාණේක සුතමේ වශයෙන් අහලා මේ කාමයෙන් වෙන්වීම සඳහා తాවකාලික හෝ කැමැත්තක් අපි ළඟ තියෙනවද? එහෙම නැත්නම් මේ නව සංඥා දැන ගැනීමත් කාමයේ වඩන්න ගන්නවද කියලා. මම දන්න කෙනෙක් මම මේව කරලා තියෙන කෙනෙක් කියලා අඳුර පාන්න ගන්න එකක්ද? අඟ උස්සන්න ගන්න එකක්ද? එහෙම නැත්නම් මේ පෙන්න ලදන සංඥා ඒ නවය දැනගැනීමේ අදහසින් අඩු ගානේ හිතෙන් කාමෙන් අයින් වීමේ අවශ්‍යතාවය තියෙනවද කියලා බලන එක පුද්ගලික වගකීම. ඒක කොහොමඩක්වත් කෙනෙකුට කෙනෙක් බලපාන්න බෑ. කියන්න පුළුවන්. ඒ දේ නැතුව ඒ අවශ්‍යතාවෙන් නැතුව බණ භාවනා කරනවා. එහෙම නැත්නම් මේ ඉදිරියට යන්න හදනවා කියන එක කලයේ මුලින් නැමුවා වගේ වැඩක් තමයි. කලයේ මුලින් නැමුවාට පස්සේ කොච්චර වතුරක් කිරුවත් ආය ඇතුළට යන්නේ මේ කලයේ හැරිලා තිබ්බන උඩ පැත්තට වැටෙන වතුර වැටේ. ඉතින් ඒ හැරිල්ල වෙයිද නැද්ද කියන්න බෑ මේ වැඩමුළු ආරා. ඒක මොනම තාලෙන්වත් සාතිකයක් දෙන්න බෑ. මොකද ඒක හරිම තීරණාත්මකයි. යටිකුරු කර කලය උඩු කර කර දක්වන්නාසේ Tamanට ඇත්තටම මේ කාමයේ පිළිබඳව දැනට ආදීනව දැකලා කාමානං ආදීනව ඕකාර සංකිලේසං කියලා තියෙනවා. අපි මේ කෙලෙසෙන හැටි මේකේ ආදීනව දැකලාද මේ කටයුතු කරන්නේ? එහෙමනම් අර කියන නව සංඥා අහන්න ඉඩ තියෙනවා, වැටහෙන්න ඉඩ තියෙනවා, තේරෙන්න ඉඩ තියෙනවා, හපලා ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඌව කනකොට දත් හිරි වැටිලා බය වෙලා කොලොප්පන් වෙලා පිරිත් නූල් ගැට ගහගෙන ඇපනෝල් දාගෙන පඳුරු අයින් කරගෙන රෑමත් දහන යන්න වෙන්නේ. නිසා හොඳට බලන්න මේ සෝහන ගෙවල් හදනකොට යක්කුන්ට බය තියනවාද කියලා. යක්කුන්ට බය නම් සෝහන ගෙවල් හදන්න යන්න එපා. මොකද ඒක යක්කුගේ ටිප්පොළවෙන එක. ඒ වගේ තමයි මේ දස නව සංඥා තේරුම් ගන්න නම් මේ කාමයට එක්ක ගන්න දෙනව අඩු ගන්න ඒ උත්සන්නව සම්බන්ධ වෙන වෙලාවේ බැහැර විය යුතුයි කියන කතාව තමන්ගේ හිතින් පිළි අරගෙන තියෙනවා. එහෙම පිළිගත්ත පමණින් කාමයෙන් වෙනවට නෙවෙයි මෙහෙම කියන්නේ. නමුත් මේ මානසික පසුබිම සකස් වෙලා නැත්නම් මේ දස සංඥා තේරුම් ගන්න බෑ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ඉස්ලාම් පෙන අසුබ සංඥාව ඔගොල්ලෝ හිතනවාද ඇමරිකාව වගේ රටකට ගිහිල්ලා පෙන්නලා කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. මුළු ලෝකෙම කාමී. උදේ ඉඳලා හැන්ද වෙනකම් බල්ලෝ බලල්ලු ආවේ. කිසිම කෙනෙකුගේ චාරයක් නැති ලෝකෙක කාමයටම හැදිලා තියෙන ලෝකේ කවුරු හරි ගිහිල්ලා අසුභ භාවනාව පිළිබඳ භාවනා පන්තියක් තිබ්බොත් ගල් ගහයි. මේ මොනවද මේ කතා කරන්නේ? මේ අපි පුළුවන් තරම් බලනවා. ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න තාක්ෂණියෝදලා. මේ ඕගොල්ලෝ ඇවිල්ලා මොනවද මේ කතා කරන්නේ කියලා. ඇයි මේ දෙවියන් වහන්සේ විසින් නිෂ්පාදනය කරන මේ උත්තරම වූ මනුස්ස ශරීරය ඇයි අසුබයට බලන්නේ? ඒක නාස්තික නෙමෙයිද? ඒක අසුභවාදී නෙමෙයිද? අක්‍රීයවාදී නෙමෙයිද? ඇයි මෙහෙම සාස්ෘණාංශනමක් අදහන්නේ? මේ ලෝකයේ අසුබෙට බලන්න කියන. මේක නාස්තිකයි. ඒක නිසා මෙවැනි ධර්ම, එවැනි කාම ලෝකෙක හිටවනොයි කියලා කියන්නේ පැලගෙනියලා ගලක වපුරන්න හදනවා වගේ, ගලක හිර කරන්න හදනවා වගේ. ඉතින් අපේ හිතත් සමාලාට සම්පූර්ණ ඇමරිකන් තමයි. අපේ හිතත් කොහොමඩක්වත් කැමති නැහැ කාමෙන් වෙන් වෙන්න. ඇමරිකාවෙත් ඉන්නවා සමහර මිනිස්සු ඔක තේරුම් ගන්න පුළුවන් විදිහට. නමුත් බටහිර කිව්වොත් පළවෙනි ලෝකේ කිව්වොත් තනිකර කාම ලෝකයක් තියෙනවා. පාරාදීසයක් කාම. ඒක නිසා මෙහි ඉන්න කෙනෙකුට පුළුවන් වුණොත් එimhe ඇමරිකාවේ යන්න පිටරට යන්න අම්මා හිටගෙන දිවි ලෝකෙ මැව්වා වගේ තමයි. මොනක්වත් ඕනේ නිකන් මේ ඇමරිකන් අම්ම කෙනෙක්ගේ බඩේ ඉපදුනා නම් ඉතින් දිවි ලෝකෙ තමයි. සුදු පාටයි ලස්සනයි හැම ඉපදෙන හැම කෙනාට වාහනයක් තියෙනවා. ඒ ආකන්ඩිෂන් කරලා තියෙන හැම ගෙදරක්ම ඔක්කොම අපි මේ හිතන පතන දේවල් නිකම්ම හම්බ වෙනවා. ඉතින් ඒකට ගියාට බුරුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒකේ ඉන්න මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයේදී ආ බලනකොට පිසාච പ്രേත ලෝකයක්ම ඇවිල්ලා පේනවා කිය. කොච්චර කෑවත් ඉවරයක් නැහැ. කොච්චර විනාශ කරත් තේරෙන්නේ නැහැ. ඊ කාල අවුරුදු 20 20වත් නම් වෙන්න ඕනේ මානසික අසහන තත්ත්වයටපත් වෙලා 140කට වැඩි. වැඩියෙන් මේ රටවල දියුණු වෙන්නේ මානසික රෝහල් වල තියෙන මානසික රෝගීන්ගේ ඇඳවල් ගන්න. හැමදාම දියුණු වෙනවා. හැමදාම වැඩි වෙනවා. ඒ තියෙද්දි රජයයි ප්‍රතිපත්ති නිෂ්පාදනය කරන කට්ටිය ඔක්කොම මේ කාමේ තමයි වැඩන්නේ. ඉතින් එහෙම තැන ගිහිලා අසුභ භාවනාව ගැන කතා කරන්න පටන් අරගත්තොත් කියන මනුස්සයාගේ දෝෂේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රතිරූප දේශ වාසයක් ගැන කතා කරේ. ඒකයි බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ ඉපදුනේ. දේශේ බලලා. ඒක නිසා ධර්ම දූත සේවාවක යනවනම් මේ කියන බණ කියන්න යන්න එපා කාමභෝගීන්ද. ඒක ගලක වපුරනවා වගේ වැඩක්. එතකොට මේ මිනිස්යාටත් නමක් වැටෙනවා. මේ අසුබ වාද්‍ය, කකිරිය වාද්‍ය, අරස රසේ, රස දන්නේ නැති එකේ ගොරකේ. එහෙම නැත්නම් කියනවා ගොරකයා කියන නම තමයි පාවිච්චි කරන්නේ බයියා, ගමයා, ගැමියා. රස දන්නේ ඇයි හද දෙයනේ මේ ලස්සන බලලා මොකටද සන්තෝෂ වෙන්න බැරිද? සුබේ බලලා අසුබ බලන්නේ මොකටද? නාස්තික පැත්තමයි කතා කරන්නේ. ඉතින් ඒක නිසා මෙවැනි දේවල් ආශියා කරේ සමහර විට කල්ලනවා. පුළුවන් මොකද මේ මිනිස්සු දැකලා තියෙනවා, දන්නවා, එක්කෝ වැඩි ගන්න කියනවා, ඇහිලා තියෙනවා. ඒක නිසා අසුබ සංඥාව කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම සරුවචනාංශේ පෙන්නනවා. සරුවචනාංශේ පහළ වෙනකන් ඉන්දියාවේ තිබුණේ මේ මනුස්ස ශරීරය කියන එක දේව නිර්මාණයක්. ඒක අති උත්තරම නිර්මාණي කියලා. බුදුජානනාංශී ඉපදුනේ ඒ බමුණු කුලේ නෙවෙයි. බමුණු කුලේ කිව්වේ මේක මේ දෙවනාසික ඊලෑටෙන් තමයි මේක පහළ වුනේ. මනුස්සයා පිරිමියා ගෑණි තව කොයින්දෝ කෑල්ලකින් බහල්ලා තියෙන මට මතක නැහැ කතාව. ඒ නිසා මේකේ තියෙන බ්‍රහ්මයාගේ දායාදයක්. මේක දිහා නරකට බලන් එපා. බැලුවොත් නිර්මාත්‍රූරයර කරන විග්‍රහයක් වෙනවා. ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා. සර්වඥාන්සේ බුදුනේ ශස්ත්‍රීය කුලේනේ හැම වෙලාවෙම කඩුව අතේ. කැත් කුලේ කියලා කියන්නේ කැත්ත තමයි අතේ තියෙන්නේ. උන්වහන්සේ විනයක් කපලා බැලුවා. මොනවද ඇතුලේ තියෙන්නේ? ඔය කියන රත්තරන් මිනි මුතු නැත්නම් ප්ලැටිනම් එවම මොනක්වත් නැහැ. අසුචි 32ක් දැක්කා. අසුචි 32ක් දැක්කා. දැකලා කිව්වා ඕගොල්ලෝ බ්‍රාහ්මනාගම හැටියට මේක බ්‍රහ්ම නිර්මාණයක් කියලා කියනවනම් ඉතින් ප්‍රේමකරනද නමුත් මේ පිට තියෙන හැම ගලවලා බලන්නකෝ සිවිය ඊට පස්සේ තියෙන හැම ගලවලා බලන්නකෝ මොනවද තියෙන කියලා. ඉතින් බුදුජානහන්සේ මේ අසුභ සංඥාව ඉමමේව කායං උද්දම් පාදතල අසෝ අදෝ කේශමත්තක තචපරියන්තම් පුරං අසුචිනෝ පච්ච වෙක්කති අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා මේක අපේ බුද්ධ ඇදහිල්ල පොතේ තියෙනවා. ඉතින් අපි පුංචි කාලේ කිව්ව අට්ටි මස්මින් කේසා ලෝමා නකා දැන් මම කිව්ව අට්ටි කියලා මම හිතුවා මේ ඇටවලට කියනවා මස්මින් කියලා කියන්නේ මස්වල කියන්නේ අත්ති ඉමස්මින් කියන එක තමයි මේ අට්ටි මස්මන් කියලා අපිට උගන්ලා දෙන්නේ. අත්ති ඉමස්මින් කායේ කියන එක අපි පොඩි කාලේ කිව්ව බුද්ධ ඇදහිල්ල කියව කිව්ව අට්ටි මස්මින් කේසා ලෝමා නකා දන්තා. කටපාඩමට ඔය කිව්ව මිසක් ආ ඕකෙච්චර ආතාවෙන් කෙරෙන්නේ නැහැ. ඉතින් මේ සමස්තය ගත්තාම මෙච්චර ප්‍රේම කරන මේ ශරීරයේ කපල බලපුවාම ලොකු වෙනසක් ඇති වෙනවනේ. අපි පන්දි ස්වාමීන් වහන්සේ කියන බුරු මේ ලස්සන කෙල්ලෙක් ඉස්සරහ කොල්ලෙක් ඉන්නකොට ඒ ඒකට ඇතිවෙන ප්‍රේමය එහෙම නැත්නම් ඇතිවෙන කෙලෙස් ප්‍රමාණය ටොන් වලින් කියන්න පුළුවන් කියලා. පිළිබඳ හිත පහළ වුණාට පස්සේ ඒ කය කවදාකවත් අසුබිට බලන්න බෑ. ඒ යන්නේ නැහැටි කන බොන හැටි සියල්ලම ප්‍රියමනාපයි. ඒතර ඒ කෙල්ල කොල්ල දිහා බලන්නෙත් එහෙමයි. නමුත් මේක ගලවලා බැලුවොත් පොඩ්ඩක් පිටපොත්ත ගලවලා බැලුවොත් යක්කඩේ වඤ්ඤාරාම හඳුරෝ ඒ විද්‍යාලංකාර උගන්වනට කියනවලු මේ ඉස්සරහින් නෑම්බියක් හැම ගහ කන පිට හරවලා ගත්තොත් ළඟ බල්ලෝ එලවන්න පොලුකාරයෙක් ඉන්න වෙයි. හිවල්ලු එයි ඒක කණ්ඩ. මේ කන හරිබිට දාපුවාම අම්මා ලපනොම වංසාන්ද සේසෝ මේ ගුණේ නා කියලා කියලා නිම කරන්න බෑ සාහිත්‍යය. පොට්ට පතුරු ගහලා මේ හැම මේ සිවිය සාමාන්‍යයෙන් ඇන්ග්ස්ට්‍රම් දෙකමාරක් විතර වගේ උස් පළල ඇති පිට සිවිය. ඔක ගැලෙව්වට පස්සේ මොකද වෙලා තියෙන්නේ? එතකොට මේ ඇතුලේ තියෙන කෑලි දැක්කොත් අර කියන ප්‍රේමාන්විත ගතියත් මේ කියන මේකේ තියෙන අසුචි කියන නමත් බලනකොට පේනවා සමස්තය එකාගයක් දෙන අතර සමස්තය කෑලි ගලවලා බලපුවාම සම්පූර්ණ වෙනස්. මේකට කියනවා විභජ්‍යවාදී කියලා. කපා කොටා බැලීම. මේ තමයි විද්‍යාවේ උපත. මේක දුන්නේ බුදුහාමුදුරු. ඉස්ලාම ලෝකෙට විභජ්‍යවාදී දුන්නේ කපල කොටලා බලන්න දුන්නේ එතකන් මිනිය වලලන්න ඕනේ සම්ප්‍රදාන කුලව ඒකට කැපිලා කොටලා තියෙනවා පෙන්වන්නත් බෑ කාටවත්. පුච්චලා ඉවර කරන්න ඕනේ. දැන් මිනි පිටිනේට ගියාට පස්සේ බුදුජානනාංශය දැක්කා බල්ලෝ කනවා, හිවල්ලු කනවා, පියාකොස් ඇවිලා ගිජලුනිය කනවා. ඒක කනකොට තියෙන සම්පූර්ණ අනිපැත්ත. ඉතින් මේ දෙක අපි පිටමිනියක බලනවා වගේ Taman තුලම Tamanට ආරෝපණය කරගත්තොත් පිස්සු හැදෙනවා කියන කහඬ දෙයක් ඇයි. මේ විදියට මේකට නාවලා කවලා පොවලා තනවඩන මේ කය දිහා යම් වෙලාවක දැක්කොත් ප්‍රകൃතිය යක්ෂයෙක් දැක්කා වගේ තමයි පේන්නේ. පෙරේතයෙක් දැක්කා වගේ තමයි පේන්නේ. භූතයෙක් දැක්කා වගේ තමයි පේන්නේ. ඉතින් මේකට ලෑස්තිද කියන එක. මේ අසුබ සංඥාව කියන එකට අපි ලෑස්තිද කියන එකට කාමයෙන්වත් වෙන් වෙලා නැත්තම්, gedara dorenවත් වෙන් වෙලා නැත්තම්, අබිනිෂ්ක්‍මණයක්වත් කරලා නැත්තම් ඒක නොකල යුත්තක්. gedawal දොරල මේක කරන්න බෑ. වෙන් වෙච්ච කෙනා ලෑස්තිද කියන එකයි ප්‍රශ්නේ. මොකද මේ සංඥා මට්ටමක් ගැන කතා කරන්නේ. දැනීම් මට්ටම, හැඟීම් මට්ටම, නම් කිරීම මට්ටමක්, නම් අනුව තීරු ගන්න මට්ටමක්. ඒ අනුව බලනකොට බුදුරජාණන්සේ රතයක් අරගෙන එහෙම නැත්නම් අස්සකරත්තයක් අරගෙන කෑලි ගලවලා පෙන්නනවා. පිළිහන මේ රතේ සම්පූර්ණ සීවිකාව දාලා වටතේ ඇදලා ගත්තට පස්සේ ඒක රාජකීය භාණ්ඩයක්. ඒ දවස්වල ඔක්කොටම පුළුවන්කමක් තිබුණේ නෑ රතයක් ලබා ගන්න. ඊට පස්සේ මේ කෑලි ගැලෙව්වට පස්සේ ඒ කෘත්‍ය සම්පාදනය වෙන්නේත් නෑ. ඒක කෑල්ලක කිසිම ලස්සනක් ඇත්තේ නෑ. රාජ රතයක තියෙන ලස්සන මේක ඇත්තේ නෑ. ඒ වගේ තමයි අපි මේ කය කියලා බාර ගන්න දෙයට කියන්නේ කන්ද, ස්කන්ධ, එහෙනම් ගොඩ. එතකොට මේ කය වෙන් කරලා බැලුවට පස්සේ කාය විච්ඡේදනය කියලා කියනවා. විච්ඡේදනය කෙරුවට පස්සේ අර සමස්තයේ තියෙන වගේ කොහොමඩක්වත් අර පොඩි කෑලි වල නැහැ. ඒකට මේ කෑලි ඔක්කොම එකතු වෙච්චාම ඒක කෘත්‍යයකට මේකට හැදිලා විශේෂාගයක් එන එකක්. කෑලි වෙන් කරාට පස්සේ ඒ කෘත්‍ය සම්පාදනය කරගන්න බැරි එකත් අතර මේ එකතු වීමේදී කෑලි එකතු වීමේදී මේකට එකතු වෙන අමතර වටිනකම තමයි මමයා වෙන්නේ. ඒක තමයි ආත්ම සංඥාව වෙන්නේ. ඒක තමයි ධක්කාය දිට්ඨියට හේතුව. සමස්තය තියෙනකොට අපිට කෙනෙක් ඇත්තෙක් ඇත්තියක් කියලා කියන්න පුළුවන්. නමුත් කෑලි වල කැපුවාට පස්සේ ඒ නම දෙන්න අපි කැමති නැහැ. මිනිහක් කපන තැනකට ගියොත් මිනිහ සම්පූර්ණයෙන් පෙන්නනවා ඉස්සල්ලා. පෙන්නුවට පස්සේ ඔක්කොම කෑලි අරන් දාන. ඔලුව කපලා මොලේ එළියට ගන්නවා. ඊළඟට ටික කපලා බොඩ් බොක බොක් එළියට ගන්නවා. හරිනවලා අර ඒ කෑලි ටික එහා මේසේ තියෙනවා. මේ සැකිල්ල මෙහා පැත්තේ තියෙනවා. දැන් අබරන් කියන්නේ අර ටිකටද මේකටද කියලා දැන් අබරන් තමයි කපලා තියෙන්නේ. දැන් අබරන් මෙතන දින්නේ අතන දින්නේ කියන්න බෑ. මොකද හොඳ කැලිටි එක මෙහා පැත්තේ. මේ පැත්තේ රාමුව තියෙනවා. දැන් අබරන් නැහැ. මේ දැක්කට පස්සේ දවස් 3ක්වත් අඩු ගානේ කරෝල කන්න බෑ. කුඹලාව, පීගුදු, මස් අපි ඉන්න පැත්තේ පෙරදෙන විශ්වවිද්‍යාලේ අවුරුදු 4 සැරයක් මෙඩිකල් එක්සිබිෂන් එකක් තියෙනවා. 725 ගන්න ඒ කාලේ ඉස්කෝල ළමයි ගියාම කණ්ඩායමටම සුළු ගාණක් ගන්නවා. ඉතින් ඒකේ තියෙනවා ඒ මිනි කපන කෑල්ලේ මිනි කපල පෙන්නලා තියෙනවා. ඉතින් කොල්ලෝ ඕන් නැති වැඩක් කරනවා උවයි. ඒ කරලා තිබ්බහම ඉතින් අර කරවල කඩේ මුදලාලි චාලි අයියා කියනවා අනේ මිනිස්සු කරවල කණ එක දවස් 3-4ක් අඩු වෙනවලු එක්සිබිෂන් එකේ තියෙන කාලේ. මොකද එතන ඒ කඩේ කරවල කඩේ තියෙන චාලි අයියා කඩේ තියෙන කුඹලායයි අර හතන කපලා තියෙනකේ කිසි වෙනසක් නැහැ. ওই සුනාමියෙන් පස්සේ වැටිච්ච මිනි බර ගාණක් මාළු කෑවා. ඊට පස්සේ මාළු බිස්නස් එක සම්පූර්ණයෙන්ම නැතුව ගියා. දැන් ආය කනවා. දැන් දෙයි ගාලල්ල. මාළුවා දැන් මොනවා කෑවත් දැන් ওই මූඳ අයිනේ මිස ඔක්කොම කක්ක ටික දාන්නේ ඕකටනේ. ඒ අයිනේ ඉන්න මාළුන්ට විතරයි ඒ chance එක හම්බෙන්නේ. ඒක තමයි අපිට හම්බෙන්නේ. ඒකක් වැටුනොත් මේ මාළු නිකන් මේ පොරිදැම්ම වගේ ගහගෙන ගහගෙන යන්නේ. ඔය කෝච්චි පාරේ යනකොට වැල්ලේ සිටියන් අඳිනවා දැකලා තියෙනවා උදේ පාන්දර කට්ටිය. ඒ වාඩිලා සිටියමක් ඇඳ ඇඳ ඉන්නවා. ඉන්දියාවේ තුන් හතර දෙනා කතා කර කර වැඩේ කරා. ඉතින් බල්ලෝ ඒ වෙලාවට හරියට කලබලයි. අනුරාධපුර වැත්තේත් එමය වැවුතාවුල වල මිනිස්සු උදේ පාන්දර යනවා. මූණ හොදාගෙන එන. බල්ලෝ දුවනවා, එහෙ දුවනවා මිනිස්සුගේ ඇඟේ තැපෙනවා. ඉතින් ඒක දැක්කනම් ළඟ ළඟ තියලා ඔය තීන ප්‍රේම කතා මොකක්වත් නැහැ. ඇතුළෙම ජුගුප්සාවක් එනවා. මොකද්ද මේ වෙන්නේ කියලා. නමුත් ඒව සාමාන්‍ය ප්‍රසිද්ධිය කියන්නේත් නැහැ. පොඩ්ඩලමින්ට ඇහෙන්න තියන්නේත් නැහැ. කාටවත් කියලා දෙන්නේ නැහැ. ඒ මොකද ගත කරන ජීවන රටාවට විරුද්ධයි ඒක. අපි සමස්තය වශයෙන්, gediye වශයෙන් මේ රූපෙ පෙන්නලා මේ අසවලා කියන මිස මේ කැලිසිස් දෙක එකතුවක් කියලා හිතා ගන්න අපිට බෑ. ඒකලි වල එක එක කැලක් කරන බලන්න. වර්ණ సంతාන දිසා ඕකාස වශයෙන් බැලුවොත් ඕනෙම කැලලක ඉස්ලොම් නියදත් ආදී එක ඕනෙම කැලලක වර්ණේ ගත්තොත් කිසියම් ලස්සන වර්ණයක් නැහැ. කෙස් ගහක් ගත්තොත් එහෙම ඒක නීල වර්ණ කෙස් කේශ කලාපේ හොඳයි. සුප් එක්ක එහෙම තිබ්බොත් කෙස් ගහ. කනකොට පැටලුනොත් එහෙම දිවේ. අපේ අප්පච්චි අම්මා ගේන්න ගිය මගුල් ගෙදරදී බත් පිඟානේ කෙස් ගහක් තිබිලා. හිතගෙන කවියක් කවලු අපි යන්නේ කෙස් කේස ධාතු වන්දනා කරන්න. මුත් මයංගනේ අද ඒ තරම් යන්න ඕනේ බත් පිඟාන කියන මයංගනේ ඇතුළෙම කේස ධාතුවක් මට හම්බුනායි කියලා ඉවරයි මගුල් මේසේ. එක කෙස් ගහක්. අපි ඔය බියුටි පාර්ලර් එකට ගියාට පස්සේ එහෙ හිටවනවා තට්ටියට කෙස් ගස් හිටවනවා নানা ආකාර දේවල් එතකොට ඒක කෙස් ගහ කොච්චර වටිනකමක් තියෙනවා අර මේන් ඇඟ පුරා තියෙන මයිල් ගහ ගෙනිලා තට්ටේ වහලා වින ඔන්න බලන්න ඉස්සර තට්ටය දැන් හොඳයි මයිල් හදලා ඒ කෙස් ගහම සූප් එකේ තිබ්බහම ඔන්න තේරෙනවා වැඩි එතනින් ගියාම දත්පනුව කනවනේ විචින් කටට අඬුවක් දාලා බර දාලා දත ගලවලා අර තකස් ගාලා තියෙනවනේ වීදුරු බාන්දේ වීදුරක් උඩ දොස්තර දැන් ඕක ආයේ කටේ දාගන්න කිව්වොත් මොකද වෙන්නේ කියලා අහනවා ආනන්ද හඳුරුවෝ ඔන්න දත ගැන දත යුත්ත කියලා කියනවා ඊට පස්සේ. මේක ලස්සන දිනවල දන්ත කල්යාණේ බොහොම ලස්සනයි. පණුව කාලා කළු පාට වෙච්ච දතක්. දොස්තර ඇඟ උඩට නැගලානේ ගලවන්නේ ඔක මගේ හතරක් පහක් ගලවලා තියෙනවා. මට කටටත් ගහලා මං කිව්වා මට දත් తీරි වැටෙනවා රිදෙනවායි කියලා. කමන ඉන්නවා කිව්වා. ඇද්දලා ගත්ත ජරබර ජරබර ගහලා. ඇන්නෙල මේ මේසුරු තිබ්බට පස්සේ දැන් මේ කටේනේ තිබ්බේ දාගන්නකෝ ආයසරයක් කටේ කිව්වොත් බලන්න ඒක එළියට ගිහිල්ලා එක සැරයක් ආවට පස්සේ කටේ තියෙන කෙල ටිකක් එළියට ගිහිල්ලා ආපහු ගන්න උනොත් හොටු ටිකක් කනේ තියෙන කංකරඩු ටිකක් ඇහි තියෙන කබ ටිකක් එළියට ගියාට පස්සේ සහ ඇතුලේ තියෙන කොටයි මේ වෙනසේ තියෙන සුභය සහ අසුභය දෙක අතර අරගෙන බැලුවොත් මේ නම දොරෙන් කාරළු වැගිටෙන මේ ශරීරයේ මේ ලතු උලාගෙන මේ රූප සුන්දරී තරඟ පවත්වාගෙන රූප සුන්දරා නැත්තම් බලවත් අයෝමේ පුරුෂයා තරඟ පවත්තගෙන මේ යන ගමනේදී මේ මොකද්ද අපි ඉස්මතු කරලා පෙන්වන්න හදාන්නේ? ඒ පෙන්නන දේ මොකද්ද හරියටිය කියලා බලන්නේ අපිට manussකයක් ලැබිලා තියෙන. අන්නේ manussකයේදී අසුබෙන් බලන්න හදනවයි කියන එකට සරුවචනස දොස් කිව්වේ මේ manuss ජීවිතේ ලබන්න තියෙන රසය දන්නේ නැතුව අරසක් පෙන්වන්න හදනවයි කියලා. අරස රසයක් කරන්න හදන නිසා අරස රසෝ කියලා නමකින් කතා කරනවා. අසුබවාදී මුළු ලෝකේ හරි ලස්සන දේවල් වලට යන්න හදද්දී මේ පුරුෂයා මහා පුරුෂයා මිනිස්යන්ට අසුබෙ පෙන්වයි කිය. ඉතින් ඒක ගැන කතා කරනකොට විවේචනයක් කරන නැත්නම් විග්‍රහයක් කරන බටහිර මිනිස්සෙක් කියනවා සරුවච්චන් වහන්සේගේ මේ සද්ධර්මයේ අනිකුත් ඕනේ ආගමක ඒ මවන රූප දිහා බලන්ඩ යක්ෂයෝ බෙලි මිනිඔලු කටු සර්පයෝ කුත්තායුද මුරා යුද යක්ෂ බූණු සත්තු වට කරගන්නේ තියෙන ඔය දේව රූපවල ඔය සුබයි කියන දේවල් වල තියෙන එකේ පල්ලියකට කෝවිලට යනකොට බලන්න විවිධ වර්ණ වලින් විවිධ කර්ම වලට හදලා තියෙන හැටි අඬා වැටිච්ච රූප තියෙන හැබැයි කතා කරන්න කැමති නෑ අසුබේ අසුබේ කතා කරන සර්වඥානික රූපේ දිහා බලන්න දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සහිතව 80ක් ව්‍යංජන සහිතව ලෝකේ තියෙන ලස්සනම නිර්මාණ ඉස්සරහට එන කෙනෙක් හම්බ වෙන්න පුදුජානන්සීට ඇවිල්ලා ඉන්න පන්සලේ දැක්කහම බඩ පිරෙනවා. අසුබෙද මේ කතා කරන්නේ. දුක්ඛ සත්‍ය තමයි පෙන්වන්නේ. හැබැයි පුරුෂයාගේ ලස්සන බලන්න. ඒ පුරුෂයාට පුරුෂෙක් කියන්න බෑ. මහා පුරුෂේ. මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මොකද්ද පුදුජානන්ස කිව්වේ වක්කලි මහරතන් වහන්සේට? මේ කුණු කයක් දෙච්චක් කුණ ලක්ෂණ දිහා බලනලා වක්කලි ඇති වැඩේ මොකද්ද උඹේ වැඩේ බලාගන්න. තමන් වහන්සේගේ මේ දෙසක් මහා පුරුෂ ලක්ෂණ සහිත ශරීරයට කිව්වේ මේ දෙසිසක් අසුචි දිහා බලන්නලා වැඩක් නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි මේ ලැබිච්ච manussකය කාටවත් රාගෙමතු කරන්න. එහෙම නැත්නම් කුප්පණ්ඩ නැත්නම් අනුන්ගේ රාගෙන් කිපෙන්න ගියොත් ඒක තමයි අසුබේ අනිත් පැත්ත. නිසා කාට හරි භාවනා කරනකොට ඒ ඒ දේවල් පිළිබඳව අසීමිත ආසාවල් එහෙම නැත්නම් සිත් ගන්නාසුළු ගතිය ආපුවාම අසුබ භාවනා පාවිච්චි කරනවා. ඒ දැනගත්තට පස්සේ මෙන්න මේ මගේ මට භාවනාවට තියෙන ප්‍රධාන දේ රාගේ කාමේ එහෙම නැත්නම් කාම ගුණ කියලා දන්නවනම් අසුභ භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. නමුත් එතනදීම කියන්න ඕනේ එහෙම Taman ළඟ රාගේ නැතුව එහෙම දන්නේ නැතුව අසුභේ පාවිච්චි කරොත් द्वේෂය මතුවෙන්න ඉඩ තියෙනවා. උඟාක් අසුභ භාවනා කරන කට්ටිය අත්තිකිලමතාන යෝගයට ගිහිල්ලා මේ අසුභය ගැන හරියට ಗುಣ කතා කරනවා. ද්වේෂයෙන් ගත කරන්නේ. එන්න එන්න පහළට වැටෙනවා. ඒ නිසා අසුභ භාවනා වඩන්න ඕනේ රාගය, ආසාව, කාම ගුණය Tamanට එනවද කියලා භාවනා කරනකොට කරදරයක් වෙලා තියෙනවා නම් ගුරුවරයාත් එක්ක බාර ගන්නවා නම් එතකොට කියනවා එහෙනම් බේරන්න බැරි නම් අසුභාන වඩන්නේ කියලා. ඒක කියන්නේ ගිත ගිනි ගත්තා නම් ගෙදර තියෙනවනම් ගිනිනවන උපකරණයක් එනකොටම ගහන්න. බැරි නම් ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්න. එහෙම නැතුව ෆයර් බ්‍රිගේඩ් කතා කරන්නත් එපා, ගිනින උපකරණේ පාවිච්චි කරන්නත් එපා. Taman තුල රාගේ තියෙනවනම් ගින්න හටගෙන තියෙනවනම් පාවිච්චි කරන්න. තියෙන්නත් ඕනේ. මේ සාමාන්‍ය ලංකාවේ වගේ එකෙච්චරම අනිවාර්ය කරලා නැහැ. අනික රටවල අනිවාර්යයෙන්ම ලංකාව වුණත් ආයතන වල තියෙන්න ඕනේ. පොඩි ගින්නක් අරගත්තොත් ගෙදර තියෙන ෆයර් එක්ස්ටින්ගිෂර් එක පාවිච්චි කරන්න. ලොකු ගින්නක් අරගත්තොත් ෆයර් බ්‍රිගේඩ් එකට කතා කරන්න. ඒ වගේ අපි මේ අසුභ භවනා වගේ දේවල් කරන්නේ ඒ රාගයෙන් රත් වෙලා ගිනි ගන්න වෙලාවට විතරයි. ඒක ප්‍රයෝජනෙ සලකලා කරනවා මිස මේ අසුබෙ නිකන් දන්නේ නැතුව භාවනා කරන්න ගියොත් වංචනික ධර්මයක් විදිහට ද්වේෂය පහළ වෙලා ඒකේ නාට සාමාන්‍ය ලස්සන මනුස්සයන් කියලා පිළිබඳව තරහ ඇති වෙන්න ඉඩ තියෙනවා. හොඳටම නාක වෙලා හැට පිරලා හොට බිම යනකොට පස්සේ ඉතින් එකටල්ලි තියන අනිච්චං දුක්ඛං සංසාරේ කේසා ලෝමානකා දන්තා තචෝ නොද්දකින් නොදපින් දෝමකින් නොද්දකින් නොපතන් නොදෝමකින් කියලා කියෝ කියව ඉන්නවා. ඒගොල්ලෝ හිතන ලොකු භාවනාවක් කරනවා කියලා. හැබැයි द्वේෂයමයි වැඩ කරන්නේ. වැඩෙන්නෙම द्वේෂය. ඉතින් ඒක නිසා ඒක ප්‍රෙස්ක්‍රිප්ෂන් ඩ්‍රග් එකක් කියලා කියනවා. කවුරුහරි කියලා දෙන්නවනේ මේක මේ බේත උඹට ගන්න ඕනේ කියලා. එහෙම නැතුව නිකන් අරගෙන පාවිච්චි කරන්න ගියොත් අසුභානස ද්වේෂය ඇති වෙන්න ඉඩ තියෙනවා. මගේ පුද්ගලික නිරීක්ෂණය තමයි ඒ අසුභ භාවනාව සතියෙන් තොරව පාවිච්චි කරන හුඟ දෙනෙක් අත්ත කිලමතාන යෝගයට වැටිච්ච කට්ටිය. Tamanටම Taman ද්වේෂ කරනවා ලස්සන දකින්න කැමතිත් නැහැ. ලස්සන දකින්නට කේන්තියක්. ඒක මානසික ලෙඩක්. ඒක තමයි වැඩි වෙනවා අසුභ වඩන්න වඩන්න. ඒ නිසා අසුභ වඩන්න ඕනේ සතිය වඩනකොට යම් වෙලාවක Tamanට පේනවා හිත පිට යන්නේ බොහෝ කොට රාගාතික අරමුණකට කියලා. එහෙමනම් එයා වාර්තා කරන්න ඕනේ මගේ හිත බොහෝ විට පිට යනවා. පිට යන බොහෝ වෙලාවට යන්නේ ආශාවකට කියලා. අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස්ස පරිපන්තෝ කියලා හිත පිට යන කරුණු හයෙන් එකක් තමයි අබිනත භාවය. මුගේකට හරි විශේෂ කැමැත්තක් තියෙනවා. එතකොට රාගානුපතිතං එයා කල්පනා කරන්න මේ ඒ දේ ලබා ගන්න අදහසින්. අර මූලික අරමුණට හිතෙන්නේ නැහැ. එතකොට එයාගේ හිත සමාධිය වැඩෙන්නේ නැහැ. ඒක Taman වාර්තාගත කරනකොට සාමාන්‍යයෙන් කමඨහන් සුද්ධ කරනකොට කියලා දෙන්නේ නැවත නැවතත් භාවනා කරලා ඒ අරමුණටම නැවත නැවත යන්නේක නැවත නැවත බලලා කියන්නේ කියලා. එක සැරයක් ගියාට බෑ. දෙකක් ගියාට බෑ. බොහෝ වාරයක් අභිනත භාවයේ දක්වනවා නම් යම් අරමුණකට තමන්ගේ මූල කර්මස්ථානයේ තබා එහෙමනම් කතා කරලා කියනවා මේ අභිනතිය නිසා ඇති වෙන මේ රාගයට අසුභහනා පාවිච්චි කරලා බලන්න. එහෙම නැතුව කෙරුවොත් අර කියන වැරද්ද හිතනවා ද්වේෂයෙන් ඉඳී තියෙනවා. මේ අසුභ භාවනාවත් එක්කම ඊගාවට දක්වන සංඥාව තමයි මරණ මරණ සංඥාව. මේ දෙක බොහෝම සමානව දුවනවා. මොකද මරණයෙන් පස්සේ අපේ ශාරීරියේ සම්පූර්ණ අසුභයක් වෙනවා. මරණයට ඉස්සෙල්ලා අපි බොහෝම ප්‍රිය කරන දෙයක් බාටපත් වෙනවා. ඒ නිසා මරණයට ඉස්සෙල්ලා ජීවිතයේදී අපි දක්වන සංඥා සහ මරණයෙන් පස්සේ දක්වන සංඥාවක් පිටකෙනෙක්ගේ මරණ ගෙදරට ගියාම පේනවා. මරණ චාරිත්‍ර දිහා බලනකොට පේනවා. මරණයේදී අපි කටයුතු කරන හැටි දැක්කහම අපිට නිකන් මහා පාළු ගතියක් ගන්න ඔළුවට. මරණ සංඥා වෙනවා අපේ ඔළුවට. මේ කොරණ කුමන නැටුම් කෙලි කවට සිනාදා. මේ ඔක්කොම යොදන්නේ මරණයෙන් මරණයෙන් එහාට මේ එකම සංඥාවක්වත් යන්නේ මේ මේ නටන නැතිලි අපිට වෙන දුක් කරදර සතුටු මොන සංඥාවක් මරණයෙන් එහාට යන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මරණ බව දැනගෙන මේ අල්ලාගත්ත සංඥාවල් එක්ක අපි මේ නට නැටිල්ලේ උඩු යටිකුරු වීමක් වෙනවා. මරණයෙන් එහා පැත්තට. ඉතින් යම් කිසි කෙනෙක් ජීවත් වෙද්දිම අසුබේ වඩලා මේක ඇතුලේ දැනටත් තියෙන්නේ අසුචි 32ක් කියලා දැනගෙන අසුබේ දැරලා. වගේ මරණයට සූදානම් වෙනවනම් ඉතින් ඒක සාතිකයක් දෙනවා බුදුහාමුදුරෝ. මරණය නිතර වඩන කෙනාට මරණ මොහොත ගැන බය වෙන්න දෙයක් නැක සුන්දර මරණයක් වෙනවායි. මරණේ කවදාකවත් වෙන්නේ නැහැ කියලා ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරමින් ඉඩම් අල්ලා ගනිමින් ගහ බැන ගනිමින් ජීවත් වෙන මිනිසයාට මරණය අභද්‍ර මරණය. කරකෝල අතෑරියා වගේ වෙනවා. එයා ජීවත් වෙන්නේ මරණ මරණවා කියලා හිතාගෙන නෙවෙයි. ඒක නිසා භාවේත නොතුම් මේ භික්කවේ මරණානුස්සති. මරණසතිය නිතර වඩන්න මේ රණ්ඩු සරුවල් කරන දේවල් ඔක්කොම අතහැරලා යන්න වෙනවා. ඉතින් මොකටද මේ ඉන්න ටිකට මේ රණ්ඩු සරුවලේ අන්නේ බව දැනෙන්න නම් ඔය කියන එකකට බනව තමනුත් මැරෙනවා. මේ වස්තු අපි ඉන්නකන් තියෙන තකතිරුකමට මේවා බදාගෙන හිටියට වස්තු කවදාත් අපිව බදාගන්නේ අපි වස්තු බදාගන්න. ඒවට එහෙම ඕනකම නැහැ. අපි ඕනකම නැහැ මේ වස්තු වලට. ඒ වගේ පැවැත්ම වෙනමයි. අපි මේ කොටස් අල්ලගන්නේ අර මැරෙන්නේ කියන සංඥාව නිසා තමයි. ඒ නිසා සර්වචන්නාංශයේ සම්බන්ධයක් ඇති කරලා පෙන්නනවා. යම් කිසි කෙනෙක් මරණානුස්සතිය වඩනවනම් ඒක අමෘතයට මාර්ගයක් කියලා. මරණය මෘතය අමෘතයට මාර්ගයක් කියලා. මරණය සීපත් කරන්නේ නැති කෙනෙකුට කවදාකවත් අමෘතයට යන්න බෑ. අමෘත අමෘත වූ නිර්වාණය කියලා අපි කියන්නේ. නිවනට යන්න නම් මේ මරණය කියන එක අත්දකලා තියෙන්න ඕනේ. අත්දකින්න නැතුව එහා පැත්තට යන්න බෑ. මේ මරණය අත්දකිනවා කියලා කියන්නේ සම්මුති මරණය නෙවෙයි. මේ ක්ෂණික මරණයේදී අපි ලෑස්තිලා ගියොත් මම මේ ඉඳගෙන ඉන්නවා. මේ ඉඳගෙන ඉන්නේ ශරීරයේ දිහාට Tamanට වර එක පේන පටන් අර ගන්නවා නිකන් භාවනා කරගෙන ඉන්නකොට. ඒ වගේම තමයි දැනගන්න පුළුවන් වුණොත් මම මැරිලා බටහිරට ඔළුව දාගෙන බඩ උඩ අත් දෙක තියාගෙන මම ගිහිල්ලා මගේ මරණයට අවධාන ගෞරවය දක්වනයි කිය. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ කියලා මමම ගිහිල්ලා මගේම මිනියට අවසාන ගෞරවය දක්වන වෙලාවක් ආවොත් සමුදෙන්න පුළුවන් නම් මේ මරණයට පස්සේ මොකද වෙන්නේ කියන එකට. ඉතින් මේක මේ විදිහට තමන්ගේම මරණයට මේ මරණයට සම්බන්ධ වෙන එක මරණනුසී සුන්දර පැත්ත. මේකටම තව පැත්තකින් කටුකුරුන් දේ ස්වාමීන්වහන්සේ මතක් කරනවා හැම හුස්මකම කෙලවර මරණයක් සිද්ධ වෙනවා. හුස්ම ගෙවෙන හැටි බලනින්ද මරණයක් සිද්ධ වෙනවා. ඒක අන්තිම වෙන්නේ ඉස්සෙල්ලා අපි ඊගා හුස්ම ගන්න යන්නේ අපි මරණයට බය නිසා. කොයි වෙලාවක හරි යෝගාවචරය දිගින් දිගට භාවනා කරලා කරලා කරලා කරලා හුස්ම ගෙවිලා ගෙවිලා ගෙවිලා ගිහිලා හුස්මක් තේරෙන්නේ නැති මට්ටමට යනකොට සමහර යෝගාවචින්ද පුදුමාකාර බයක් එනවා. සලුව ගසා දාලා නැගිටලා යන්න හිතෙනවා. එහෙම නැත්නම් යකා ගැහුවා වගේ වෙනවා. කපාරට අකුණක් ගැහුවා වගේ පුපුරලා ගිලුණ ආයේ කයට එනවා. ඒකම සිද්ධ වෙනවා හරියට ඒ යෝගාවචර මේක නැවත නැවත කරලා පළවෙනි හුස්මම බැලුවොත් ඉවර වෙනකන්. දෙවෙනි හුස්මත් බැලුවොත් ඉවර වෙනකන් විශේෂයෙන් ප්‍රසආසේ. එතකොට පේන්න පටන් ගන්නවා ප්‍රසවාසී වෙලා ආස්වාසයට යනකම් කිසිම තහත් කියන්නේ මම පණ තියෙයිද නැද්ද කියලා. එතන අතරමඟදී නැතර වෙන්න ඉඩ තියෙනවා. මේක දකින්න බය නිසා ප්‍රසවාසී වරෙන්න ඉස්සෙල්ලා අපි එක්කෝ වෙන අරමුණකට යනවා නැත්නම් ආස්වාසය අල්ලනවා. කවදා හෝ භාවනා කරලා කරලා කරලා කරලා මේ ආස්වාස කෙලවර දක්වා බලන ගිය දවසක තමන්න තේරෙන්න පටන් අරගනි එතෙන් තමයි නිවන් දොර තියෙන්නේ. ප්‍රසවාසයේ නිමාව හරහා තමයි ආර්ය අෂ්ටාංග මාර්ගේ වැටෙන්නේ. ඒ නිසා සමුදේ බලන තාක්කල් අපි පෘථග්ජන භාවයට වැටෙනවා. වය ගෙවෙන හැටි, ක්ෂය වෙන හැටි බලන තාක්කල් අපි නිරෝධ මාර්ගයට වැටෙනවා. ඉතින් නිරෝධ මාර්ගයට බයක් තමයි සංස්කෘතිය කියන්නේ. ඒකට තමයි සදාචාරය කියන්නේ. සදාචාරය නිවන කතා කරන්නේ අපි මේ හැමදේම කිරි උතරෝලා, කතාද බැඳලා, ළමයි හම්බ වෙලා, මුල්ගල් තියලා ලොකු උත්සව පවත්වනවා. නමුත් හැම මුල්ගලක්ම ඉවර වෙනවා. හැම ජීවිතයක්ම හමාර වෙනවා. දෙමිතුරු වෙන දෙයක් නැහැ. මේ හමාර පැත්ත දකින්න මනුස්සයා කැමති නැහැ. ඒ මොකද ඒක අපේ සබ්බි රබ්බ්‍යත් ක්‍රමයේ හැටියට අවමංගල්‍ය කියලා එකට කියන්නේ. අවමංගල්‍යක බලන්න කවුරක්වත් කැමති නැහැ. මංගල්‍යයට තමයි කැමති. ඉතින් ඒක නිසා මංගල්‍යෙන් යෝගේ ජීවත් වෙන මනුස්සයාගේ අවමංගල්‍ය හරීම දුක්ඛිත අවමංගල්‍යයක් කියලා සාරිපුත්‍ර සාංශෙත් ඒ බද්ධික සූත්‍රයේ සඳහන් කරනවා සරුවචන්සේ සඳහන්. යෝගාවචරය කරන්නේ හැම හුස්මක් පාසම අවසානේ බලන් උත්සාහ කරනවා. රාගයක් එනකොටම තේරුම් අර ගන්නවා මේ මාත් මැරෙනවා. ද්වේෂයක් එනකොටම තේරුම් ගන්නවා ඕක ක්‍රියාවත් කරලා පටලව ගන්න එපා මැරෙනවා කියලා ගන්නකොට මේ තැන් තැන් වල ජවයේ කැඩිලා යන ගතියක්. එක දිගට යන ජවයේ කැඩිලා යනවා. ඒ නිසා මරණානුස්සති බුදුරජාණන්සේ අපට දේශනා කළ තියෙනවා මේකේ සාරිපුත්‍ර සාන්ත අපිට මතක් කරනවා නිතරම මතක් කරන්න ඒක හුස්මක් කරන එක හුස්ම එනකන් පණ තියෙදි කියලා විශ්වාසයක් නැහැ. බත් පිටක් කාලා ඊගාව බත් පිට කනකම් පණ තියෙදි කියලා විශ්වාසයක් නැහැ. අන්න ඒකට සූදානම් වෙලා යනකොට අප්‍රමාද ගතිය, දේට එළඹ සිටන ගතිය වැඩි වෙනවා. ඒ නිසා මරණානුස්සතිය ගොඩක් වෙලාවට මිනිස්සුන්ට සංවේගය පහළ කිරීමට හේතු කරනවා. ඒ වගේම මලකවල වල ගිහිල්ලා මේ ගේසිත ප්‍රේමයෙන් අඬන අයට හිත හදන්නත් මේක පාවිච්චි කරනවා. යෝගාවචරය පාවිච්චි කරන්නේ තමන් කරන මූල කර්මස්ථාන ගෙවෙන තැන, ඉවර වෙන තැන බලන්න යනවා. නිකන් නිදර්ශනයක් වශයෙන් කිව්වොත් අපිට නිදිමතක් එන වෙලාවක එහෙම නැත්නම් රාගයක් එන වෙලාවක නැත්නම් භාවන දැන් ඇති වුණ නැගිටලා යන්න ඕන කියලා කම්මැලිකමක් එන වෙලාවේ දැන් මේ යන්නේ මගේ අන්තිම හුස්ම නම් මම මොකද කරන්නේ කියලා බලන්න කියලා. මේක මගේ මේ දැන් මේ අන්තිම හුස්ම. එහෙමනම් මම මේ පරියන්කෙන් නැගිටලා යනවද? නිින්ද වැටෙන්න දෙනවද? රාගෙන්න දෙනවද කියලා ගන්න ගන්න හුස්ම තමන්ගේ අන්තිම හුස්ම කරගන්නකෝ. ගන්න ගන්න හුස්ම අන්තිම හුස්ම කරගත්තොත් හැම හුස්මකම මරණානුස්සතිය වෙයි. ඊට විතරක් නෙවෙයි හුස්මෙත් අවසානේ බලන්න පුරුදු වෙනවා. අවසානේ බලන්න පුරුදු වුණාට පස්සේ තමයි තේරෙනවා මේ අවසානය හුස්මේ අවසානේ ගත්තත් පිම්බීම හැකිලිමේ අවසානේ ගත්තත් රාගයේ අවසානේ ගත්තත් ද්වේෂයේ අවසානේ ගත්තත් කනගාටි වසන ගත්ත අවසානයේ වශයෙන් ඕනෙම sannivedana සංසිද්ධියක අවසානයේ එක රසෙ තියෙන. අරමුණ පටන් ගන්නකොට විවිධාකාර දේවල් හොඳ නරක හරි වැරදි දේවල් තියෙන. නමුත් හැම දෙයකම ගෙවෙන තැන බුදුජානස දෙනවා විමුක්ති රසය කිය. මොහොතේ ඕන තැනකට ඇඟිල්ල ගහලා බලන්න කියනවා ලුණු රසය තියෙන්නේ ඕනෙම ධර්මතාවයක. අමාරේ දකින්න දන්නවනම්. Nirodhe දකින්න දන්නවනම් ඔක්කොගම තියෙන එකම රසය. ඉතින් ඒ නිසා භාවනා කරනකොට ආනාපානද කරන්න, පිම්බි මැකිලිමද කරන්න කියනකො මහා විශාල ලොකු ව්‍යාපාරය. නමුත් ආනාපානේ කෙලවර දකින්න ගිය දවසේ පිම්බි මැකිලිමේ කෙලවර දකින්න ගිය දවසේ තේනවා කොහෙන් පටන් ගත්තත් කෙලවර අතින්නම් ඔක්කොම සමානයි. පුත්තඥය ඒකට කැමති නැහැ. පුත්තඥයට ඕනේ මම වෙනස් කියලා කියනවා. නමුත් ඕනෙම සංසිද්ධියක ඉවර දකින්න ගියොත් එයාට තේරෙනවා ඒකේ තියෙන පුදුමාකාර ආධ්‍යාත්මික රසයක්. පුදුමාකාර විමුක්ති රසයක්. ඒකට අපේ හිත හරි බයයි. මොකද හිතට පදනම නැතුව යනවා. හිතට ප්‍රතිෂ්ඨාව නැති වෙනවා. එයාට එල්ලෙන්න තැනක් නැති වෙලා යනවා. ඉතින් එල්ලෙන්න තැනක් දෙන්න දෙන්න මේ හිත පුනක් භවයකට ඊගාව ආත්මයකට කරුණු හොයනවා. අපි අවසානයේ යන හුස්ම කියලා හිතන්නකො. මරණාන්තික හුස්මේ අවසානයේ දක්වාම බලන් ඉන්න පුළුවන් නම් හොඳ සීයෙන් බුදුහාමරෝ සාතිකයක් දෙනවා ආය ජීවිතයක් නැහැ. චරිමක පස්සාසපි ජානිතෝව නිරුද්ධන්ති. අවසාන ප්‍රසවාසයත් දැන දැන යනවනම් එහෙනම් වැඩ ඉවරයි. ආය අල්ලන්න දෙයක් නැහැ. නමුත් දැන් අපි බලන්න එක හුස්මක් කිය වෙනකම් බලන්න ඉස්සෙල්ලා අපි මොකද්ද හෙට කරන්නේ මොනවද? ළමයාට මොකද්ද කරන්නේ? ඊයේ මොකද වුනේ කියලා අර එනේන කාරණා වලින් ඉවර කරපු නැති අඩුපාඩු කල්පනාවට හිත යන්නේ ඒ ඒ තන පුනර්භවය හදනවා. ඉවරයක් වෙන්න දෙන්නෙම නැහැ. නමුත් ඒකම බලන්න හිටියොත් මම මේක අවදා හරි මේක ඉවරයක් වෙනකම් බලනවා කියලා ඒක මරණානුස්සතිය ක්ෂුද්‍ර අවස්ථාව විදිහට කියන්න පුළුවන්. හුස්ම දිහා බලනවා විතරක් නෙවෙයි හුස්ම ගෙවෙන කම්ම බලන්න. එතකොට මේ අසුභ සතියයි පරානුස්සතිය තියෙනවා. බොහොම සමාන ලක්ෂණ වගේක් පේනවා. කාම ලෝකයෙන් කැමති නැති එකක් තියෙනවා. ද්වේෂයට බරගතියක් තියෙනවා. ඒ නිසා ඒක හරියට අවස්ථාවේ හැටියට ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන්න දන්නවනම් ඒක ඇත්තටම යෝගාවචරය අතින් වෙන වැරද්දකටත් වඩා කර්මස්ථානාචාර්ය අතින් වෙන වැරද්දක්. දන්නේ නැති අයට මේව කරන්න දුන්නොත් පටලවා ගන්න. මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ. කර්මස්ථානචරයේ දක්ෂණ යෝගාවචරයගේ කමඨාන අහලා ඒ අවස්ථානුකූලව කියනවා මෙන්න මේක කරන්නයි කියන. ඒතකොට ඒකේ ප්‍රයෝජනේ තියෙනවා. ඒක නිසා මේවා පිළිබඳ සංඥාව ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන්න ඕනේ නිසායි සාරිපුත්‍ර සාංශ මේ වැඩමුළුවල ඉන්න අයට මේක මතක් කරලා දෙන්න උත්සාහ කරන්නේ. ඒ නිසා තමන් භාවනාවේදී පිට යන හැටි, පැටලෙන හැටි වර්ධින හැටි හොඳට නිරීක්ෂණයකට කෙරුවොත් මෙව අපිට උත්තර වශයෙන් ප්‍රතිනිධි වශයෙන් ප්‍රති කර්ම වශයෙන් උත්තර දෙන්න පුළුවන්. ඒ නිසා කමඨාන් සුද්ධ කරනකොට හිත භාවනා තියාගන්න බැරි වෙන කරදර වෙන දේවල් හොඳට නිරීක්ෂණය කරලා වார்த்தාවට දාන්න. දැම්මත් අපිට පුළුවන් අවස්ථානුකූලව මෙවුවා පාවිච්චි කරලා ඒකේ තියෙන රසය දැනගන්න. එහෙම නැතුව මේවා තිබුණ පළියට ඔක්කොම කරන්න ගත්තොත් මෙවුව කර කර ඉඳී කවදාකවත් ඉදිරි ගමනක් කරගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ සංඥා පිළිබඳව මේ අදහස මේ කරගෙන යන භාවනාවේදී තවත් පැහැදිලිව දකින්නත් දැකලා වාර්තා කරන්නත් අවශ්‍ය වුණොත් ඒක පාවිච්චි කරන්නත් හේතුවක් කාරණාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා ශීල දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා